අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට පස්සේ අපි සිංහල ප්‍රශ්න වලට වෙලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ Good afternoon fellow yogis and yoginis I thought there were no questions today in English medium but at the last moment we have just one and I will read that one for you. Dear Venerable Bhante, when at walking I try to keep my mind on my feet, mind wanders away mainly with thoughts of reporting and I'm aware of returning path back to steps. I extend this experience to swimming. I place my mind at the tip of fingers and experience fingers penetrate through the water. There are a plenty of thoughtless moments that I do experience. I would like to share an experience at the pool and seek your kind guidance on it. One day, I was doing laps in the council pool. It was full of people. I was doing my finishing lap, and at the end of the lap, the pool staff was standing. Quick, you need to come out. There had been an accident. I stood up, looked to my left and right, and I was the only one in the pool at the moment. There was a piece of poo about 10 meters away from me. I realized the accident and quickly got off the pool. Everybody else was outside <laughs> and watching as they, the pool staff, were trying to finish the piece, trying to fish the piece of poo out. I looked at it and thought to myself, it was a piece of matter, and I am matter. Since I was leaving anyway, I walked to the shower. As I was walking to the shower, I felt a burning sensation spreading around the whole body. Soon I was in the shower and spreading the soap free shower gel. As this was happening, there started discussion between two elements of mind basically the discussion was how excreta can be bad because they contain toxins and bad bacteria. The other element was talking how the matter is all the same, while a third element is burning my skin, inside the mouth and tongue. I have already gone through the second round of soaping, but no change. As I was getting in the car to go home, I made myself clear that I am not going to have a shower again. Half hour into arriving home, the burning was growing. I had another shower finally, and this time I used a facial scrub to scrub a layer of my skin. As I was scrubbing off, the burning was going off. I touched the poo from my eyes 10 meters away. There was no way for a contamination to reach in water that quickly. It takes 15 minutes. I was out way before that. My understanding was subconscious mind would do the would do whatever it takes to maintain its standards, no matter how much knowledge we force into conscious mind. That's why for something I touched with my eyes, the skin got irritated. Your further explanation is much appreciated. May the bless of the triple gem be with you. So these things are very difficult to see whether it is a, a confirmed facts or it is something mystical. So therefore, uh, even within one person, the response or reaction changes and uh, among different people also changing. So therefore, whenever it is happening as a social event, you have to just accept the what is happening in the social event, but within yourself, uh, you have to understand the, when the fecal matter inside the uh, intestine, it won't make anything. When it's coming out and again touch it, it's completely different. So as far as it is inside the bladder, urine no problem. When it's coming out and if you touch it, completely different. So when Janananda used to say, if you have a bad tooth, and when the doctor is removed it and put on a glass, and if you ask him to put it again back in your mouth, finished. Till remove, it is there, no problem. Once removed, and you see a bad tooth, and if you ask to put again back into your mouth, no. So likewise, we have so much of difference from the different perspective. So therefore, the, the according to the, the Buddha, the fecal matter and the urine sometimes used as a medicine under, under extreme conditions. So therefore, it is not a germ, it's a germ killer. In India, cow dung is the, the best germ killer. They use it for any holy matters. Uh, the ash of cow dung is called uh, Subhu Vibhuti. Vibhuti, that's a sign of clarity, sign of purity. So it depends. So therefore, the, you yourself also must not rush to a decision You have to undergo number of such events. Then only you can make a kind of a inference rather than generalizing it. So it may or may not be very difficult to say from the meditation point of view or from the social point of view. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් ඇතුළු සැමගෙන් අවසරයි. අද ප්‍රශ්න 25ක් විතර ලැබිලා තියෙනවා. කවි දෙකකුත් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ පසුගිය දින කීපය තුල පරයන්කේදී ඊතා ඉක්මනින් හිත තදබලව සතිමත් වේ. මෙයට මෙයට මට පෙර නොතිබුණු අත්දැකීමකි. මෙය මට පෙර නොතිබුණු අත්දැකීමකි. පිම්බීම හැකිලිම කලාතුරකින් එන සිතුවිලි හොඳට පෙනේ. ඒවා ඇති වී නැති වී යයි. නමුත් මේ තදබල සතිය සමග මාගේ හිස පළමුවත් ඇඟ දෙවනුවත් පැද්දෙන්නට ගනී. ඉන්පසු මම දැන් සතියෙන් ඉන්නා බව හොඳින් දැනගත් විට පැද්දීම වැඩි වේ. හිසේ පැද්දීම සමග හිස බරගතියක් සහ අසහන ගතියක් දැනේ. හිත උපේක්ෂාකාරීව තියා ගැනීමට තත් කළද එය අපහසු බවක් ඇතිවන අතර හිතට තනිකමක් වරහන් තුල මූසලකමක් වැනි ගතියක් ද ඇතිවේ. මේ සෑම පරියන්කයකම වන නිසා උපදේශක් පතමි. තෙරුවන් සරණයි. ඔය කාර්ය නැවත නැවත වෙනකොට මේ එන ඒ ගතියේ පාළු ගතිය, මූසල ගතිය අඩුවීමක්ද වැඩිවීමක්ද වෙන්නේ කියන එකෙන් තමයි විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ. ඒක එක දිගටම තියනවා කියන එක වෙන්න බැරි නම් නෑ. නමුත් වෙන්නේ එක්කෝ ඒකට තමයි හුරු වෙනවා. ඒකට මේක පුංචි වෙනවා. එනිසා එන්නේ එන්නේ මේකට බය වැඩි වෙනවා. ඒකට මේකේ තියෙන නපුරු බලපෑම් වැඩි වෙනවා. ඒ නිසා ඒ ගතියේ නිතර නිතර එන කෙනාට තමයි මේ ප්‍රශ්නේ අහන්නත් ඕනේ උත්තර දෙන්න පුළුවන්නේ වැඩිවීමක්ද තියෙන්නේ අඩුවීමක්ද තියෙන්නේ කියන එක හෙලි කරන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒ සභාව ඇතුළතම උත්තරයක් හොයාගන්න. එහෙම නැත්නම් ඒක වාර්තා කරන්න ඒ අනුව තමයි අපිට උත්තරයක් හොයන්න වෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවකදී බුදුරජාණන් වහන්සේ අනාත්මයක් ගැන දේශනා කර නැති වගක් පැවසුවා. තවද එය Hindu ආගමට පටහැනිව බුද්ධාගම පටන්ගත් දෙයක් යයි කිව්වා. මෙය පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. ඔය ඒක නිසා මේ මහා කොට්ටිත සූත්‍රය කියවන්න බුදුන්ස කියනවා අන්ත දෙකක් එන දෙකෙන් එකකට අල්ලන්න එපයි කියලා. ඇත්තේ මේ යන්තයක් තියෙනවා නැත්තේ මේ යන්තයක් තියෙනවා ලෝකයා සාමාන්‍ය මේ දෙකට අහු වෙනවා. සර්වඥාන්සේ මැදින් යනවායි කියලා. ඒක පිළිබඳව ගොඩක් ලියවිලා තියෙනවා අපේ 100ක් පිළිගත්තන්ටත් පොල්වත් වේ බුද්ධත් ආමතුරුත් එහෙම් පිටිකද ඥානසී ආමතුරුත් පොඩක් කියවන්න කියනකොට තේරෙයි අපි මේකේ උනත් මධ්‍යස්ත වෙලා නැහැ අපි මේ අනාත්ම පැත්තයි ආත්ම පැත්තයි කියන දෙක අවස්ථානුකූලව පාවිච්චි කරන වෙනුවට අපි මේ එකට බැඳිච්ච ගමන් අපිව සමහර විටක බුදුසසුනේ දේශනා කරපු දේවල් එක්ක ගැටුමක් ඇති වෙන නිසා මේක පොඩ්ඩක් තව හොයලා බලන්න කාට හරි පුද්ගලිකව අවශ්‍ය තියෙනවා නම් මයි ළඟ තියෙන තොරතුරු දෙන්න පුළුවන් හොයලා බලන්න. ගරු ස්වාමීන් වහන්ස වසර ගණනාවක් භාවනා කරන යෝගියෙකු ලෙස මාගේ පරයන්ක භාවනාව මෙසේ අත් දකිමි. සිත ඉක්මනින් නිසල වෙයි. එවිට සිතේ අරමුණු කම්පන චංචල අතහරින් එක්තැන් වේ. මෙම එක්වන තැන දෙස මුලින් බලා සිටින බවක් හැඟේ. එය ක්‍රමක්‍රමයෙන් අඩු වී බලන තැනත් බලන්නාත් එකම දෙයක් බවට පත්වේ. එයට තැනක් හෝ පුද්ගලයෙකු හෝ නැති බව හැඟේ. එය විස්තර කිරීමට වචන නැත. හිත අරමුණකට යොමු වී ගියහොත් නැවත බලන්නාද බලන දේද මතුවී අල්ලා ගනී. ඒ අරමුණ පසුපස යන බවත් නැවත ආපසු පැමිණීමත් අවබෝධ වේ. එවිට බලන්නා තැනත් නැති වී ගොස් සැනසුමට ළඟා වේ. එසේ ඇති නැති ලෙස හඳුන්වන මොහොත මිනිත්තු 15ක් 45ක් අතර දිග කාලයකට පැවතිය හැකිය. මගේ ප්‍රශ්නය නම් ඔබ වහන්සේගේ දේශනාවේ කී පරිදි මේ ඇති නැති මොහොත අරූප ධාන තත්වයේද යන්නයි. නිවන් අවබෝධයට එයින් මිදිය යුතු නොවේද? පහදා උපදේශක් දෙන මෙන් දෙපා නැමදී ඉල්ලා සිටිමි. ත්වන් සර්ණයි. මේ කාලේට දේශයට අහුවෙන්නේ අහුවෙන්නේ නැති දෙයට ආයෙ නමක් දෙන්න කිය ගමන් මේක අරූප ධානයේද එව නැත්නම් මේක මුණ ආයතනේද කියලා ආයසරයක් වෙන්නේ කරුණක් වෙනවා. ඒ නිසා මේක මේ විදිහේ සංඥාවකට අල්ලන්න බැරි එකක්. ඔක තියේදී ඔකට සැක උපදවන්නේ නැතුව ප්‍රපංච නොකර ඉන්න බලන්න. එතකොට උත්තරේ එනවා. නැත්නම් මේ ආවල් එකමද නැද්ද කියලා ආයෙ ඔක කොටු කරපු ගමන් ආයෙ එකටම නාපමන අපේනවා. ඒ නිසා මේ ඉස්තහවර කරන්න බැරි දේ නම් කරන්න බැරි දේ කොහොමම තියාන බලන් හිටියොත් තමයි ඔකෙන් ගැලුමක් ගන්න පුළුවන්. අතිපූජේ අතිපූජ්‍ය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේදී මූල කර්මස්ථානය වන ආනාපානයට සිත යොමුකොට සුලම් පොද නාසයේ වදින ස්ථාන ආශ්වාස ප්‍රශ්වාසයේදී දැනගන්නා අතර ආශ්වාස ප්‍රශ්වාසය වර එක කොට දිග වන බවද ගොරෝසු සියුම් වන බවද නාසයේ වදින ස්ථානවල සිදුවන කම්පන චංචල තත්වද උණුසුම් සිසිල් බවද අත්දකිමි මෙසේ බලා සිටන විට ආශ්වාස ප්‍රශ්වාස දෙකම සියුම් වී නිරීක්ෂණ මට්ටම සමවන විට අමුතුම සැහැල්ලු ගතියකටපත් වේ. වරක හිස ඉදිරියට නැමීම සිදුවේ. ඒ දෙස නැවත සතියෙන් බලා සිටින විට ඉබේම එසවේ. වෙනදාට මෙවැනි සැහැල්ලු ගතියන් නොදෙනුණු අතර සිත දෙස බලා සිට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. ඒ අතරට එන සිතුවිලි දෙස බැලිය හැක. එය සිතුවිල්ලක් ලෙස හඳුනාගත් විට නැතුව යයි. නැවත ආනාපානය ගොරෝසුවට දැනෙන විට ඒ දෙස බලා එය මෙනෙහි කෙලිමි. නැවත සියුම් තත්වයටපත් වේ. ශබ්දද ඇසේ. නමුත් සතියට බාධාවක් නොවේ. මෙය භාවනාවේ දියුණුවක් යයි සිතමි. ඉදිරියට යාමට උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ස්වාමීන් වහන්ස ඔබතුමා සලසන මේ උතුම් සේවාව ලබා ගැනීමට අපිද පින්වත් වෙමු. සසර ගමන නිමා කිරීමට වෙරදන්න අප සැමට ඔබතුමා මහඟු උපකාරයකි. ස්වාමීන් වහන්සේ ඔබතුමාට දීර්ඝාෂ පතන අතර නිවනින්ම සැනසේවා. ඔබ මේ කරේ ඉස්සලා ප්‍රශ්නට කිව්වා වගේ මේ වගේ අපි භාවනාවේදී ගිහිල්ලා සත්‍ය හොඳට තියෙන බව දන්නවා, ශ්‍රද්ධාව හොඳට තියෙන බව දන්නවා, සීලය හොඳට තියෙන බව තියෙද්දී සැකමසු තැනකට යනවා. මේක ලක්ෂ වාරයක් කිරීමෙන් සැකේ ගෙවනවා මිසක් ප්‍රශ්න අහලා විතරන්න බෑ. ඒක නැවත නැවත කරලා බලන්න. හොඳට බලන්න ඉන්න මේ කටයුතු කරද්දී සද්ධාව කැඩලා නැහැ සද්ධාව තියෙනවා. සීලය කැඩලා නැහැ සීලය තියෙනවා සතිය තියෙනවා. එහෙමනම් බහුලීගත කිරීමෙන් තමයි මේ ප්‍රශ්න විසඳන්න තියෙන්නේ. කවුරුත් දෙන උත්තරයක්ෙන් ටික වෙලාවකට සාන්තියක් නොවෙනව නෙවෙයි. ඒ නිසා මේ ලැබිච්ච தത്വෙදී දිගට කරගෙන යන්න අපහසුාවක් නැත්නම් ලක්ෂ කෝටි වාරයක් නැවත නැවතත් මේක පිරිසිඳීමෙන් පිරිමැදීමෙන් උල උලා බැලිල්ලෙන් තමයි ප්‍රශ්න විසඳන්න උත්තරේ තියෙන්නේ. එතෙන් තමයි උත්තරේ තියෙන්නේ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස මාගේ සක්මන් භාවනා කීපයක විස්තර හා එහිදී මාහට වැටහුණු සිතුවිලි සම්බන්ධ කරුණු කීපයක් ඔබ වහන්සේ හමුවේ තැබීමට කැමැත්තෙමි. පසුගිය දින වර්ෂාවෙන් පසුව එලිමහනේ සක්මනේ යෙදුණෙමි. මා පාද ස්පර්ශය කෙරෙහි අවධානය අවධානයෙන් යුතුව සක්මන ආරම්භ කළද හමන සිසිල් මද නලින් මාගේ කය ඊටමත් සුව පහසුවට ලක්වේ. මා මෙම ගතට වදින සිසිල් සුවන් සුළඟින් මනමෝහණයට පත්වන අතර එයට ඇලුම් කරමින් බොහෝ වේලා ගත කෙලිමි. මා හටපාද ස්පර්ශය කෙරෙහි සියුම් අවධානයක් තිබුණද විශාල අවධානයක් ගත සනසමින් හමා යන සුළඟ පිළිබඳ තිබිනි. මා දැන් සක්මන් කරන්නේ සුළඟේ පහස විඳීමට මිස පාදවල ස්පර්ශය විඳීමට නොවේ. තවද මේ ස්පර්ශ දෙකම විඳින්නේ කාය විඥානයයි. එකක් රාගයේ පිනිසය අනික විරාගයේ පිනිසය. මීළඟට කලින් මතු කළ කුරුළු ශබ්දය පිළිබඳවයි. 4:10ට පමණ එක් කුරුල්ලෙකු ශබ්ද නගයි. මේ ඊතා අධික ශබ්දයක් වන අතර ඊතා මිහිරිය. මෙම කුරුල්ලා කෑගසන්නේ කීප වරක් පමණි. මෙම ශබ්දයේ ගුණාංග කතරම් බලවත් දෙයත් ශබ්දයේ තත්පර දෙකෙන් පසු පපු කුහරය පුරවා දමයි. මෙවර රාගය පැමිණෙන්නේ සෝත විඥාණයෙනි. මේ අවස්ථා දෙකේදීම විරාග අරමුණ අරමුණට පිහිටා ගත කළද රාග අරමුණ බලවත් වීම නිසා මා ඕගයකට ඒ වචනේ ඕගයකට හසු වාසේ ගසාගෙන ගියේය මූල කර්මස්ථානයේට හිත තිබුණද ඒ ඊතා දුර්වල එකක් විය. ඔබ වහන්සේ දේශනා ඔබ වහන්සේගේ දේශනා අනුව සසඳා බැලූ කල මේවා පරිඋත්තාන මට්ටමේ කෙලෙසයි සිටේ. එහෙත් වීතික්‍රමණය කරා යාමට හැකියාවක් ඇතැයි සිටේ. ආයුධ ලෙස සඳහන් වූයේ අකුසලයක් වන්නේ යයි සිටේ නම් නොකර හෝ නොකියා සිටීමයි. එහෙත් විශේෂයෙන් පළමු අවස්ථාවේ පහසින් මා අඩපණ කොට රාග ජලකන් රාග ජල කඳේ ගසාගෙන ගියේය. මා සතු ආයුධ කට්ටලේ ආයුධයක් තිබේද? එය පාවිච්චි කරන්නේ කෙසේද? යන වග සිතීමටවත් නොහැකි විය. ඉන්පසු පහසේ ගිලී වාසය කෙලිමි. එහෙත් එය අයෝග්‍ය තැනක් බව දැන සිටියෙමි. ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කාරුණික මඟ පෙන්වීම අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ වගේ වෙන වෙලාවට තමයි බලන්න පුළුවන් වෙන්නේ තමන්ගේ මූල කර්මස්ථානේ කියනවා හීන වෙනවා බාහිර අරමුණක් වෙනවා ප්‍රනීත වෙනවා මූල කර්මස්ථානේ ප්‍රනීත සහ හීන කියන අවස්ථා දෙකම දැක්කේ නැත්නම් අපිට මූල කර්මස්ථානේ පිළිබඳ පූර්ණ අවබෝධයක් එන්නේ ප්‍රනීතයි කියලා කියන්නේ ප්‍රේමනපයි හීනයි කියලා කියන්නේ තුච්චයි රසවත් නැහැ කියන එක. ඒ නිසා පිට අරමුණක් ඇවිල්ලා ඒක හොඳටම ප්‍රනීතයි කියලා කියන්නේ තමන්ගේ මූල කර්මස්ථානේ ඒත් පේනවා ඒක හීනව පේනවා. මේකත් මූල කර්මස්ථානයේ අවබෝධ කිරීමේ එක අවස්ථාවක්. ඒ නිසා ආයුධ මල්ලෙන් පිට එකක් නෙවෙයි. මේක කීපවතාවක් වෙන්න ඕනේ. මේ දෙකක් දුන්නට පස්සේ දෙකක් නැත්තම් හීන ප්‍රණිත ගලපන්න බෑ. මූල කර්මස්ථානේ විතරක් තියෙන වෙලාවක එහෙම වෙන්නේ නැහැ. තමාර විතකන මූල කර්මස්ථානේ තියෙනවා, එපා වෙනක තියෙනවා. මේ වගේ දෙකක රණ්ඩුවකට දැම්මට පස්සේ බොහෝම ලස්සනට පේනවා. කාම දනවන අරමුණ, රාග දනවන අරමුණ, විරාග දනවන අරමුණට වැඩිය ප්‍රණීත වෙනවා. ඒ නිසා මේ තියේද්දිත් මොනම වීතික්‍රමණයක්වත් වෙන්නේ නැහැ. මේක උන්තුවට අත්දකින්න ඕනේ. අස්පනා පිට කොච්ච තමද්දී, දව දවද්දී, කෙලෙසද්දී බලාගෙන හිටියොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ වගේ වෙලාවට මේ ආයුධ සට්ටලේ ඉඳ ඉඳගෙන කෙරුවොත් මිස සතියක් නැතුව භාවනා නොකර ඉන්න වෙලාවේ මොකද වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්. ඒක තමයි අපිට හම්බෙන ලාභේ. ගරුතර ස්වාමීන් වහන්ස ඊයේ දවසේ පරයන්කේ පිළිබඳ වාර්තා කිරීමට කැමැත්තෙමි. උදෑසන ශාලාවේ හිඳගත් විට හුස්ම දෙස වෙනදාට වඩා වැඩි වේලාවක් බලා සිටිය හැකි විය. දීර්ඝ ප්‍රශ්වාසයක අග බලා සිටින විට එම ප්‍රශ්වාසය කෙමෙන් අවසන් වන අයුරුද ඒ අනුව උදරය කෙමෙන් හැකිලෙන අයුරුද නිරීක්ෂණය කෙලිමි. ඉන්පසු හුස්ම ගෙවී ගියේය. මා නැවත අවදි වූයේ භාවනා වාරයේ අවසන් වන විටයි. මා විසඤ්ඤ තත්වයකට ගොස් ඇත. මම මෙම తত্ত্বය අත්දැක්කේ බොහෝ කලකට පසුවයි. මෙම වැඩමුළුවේදී ප්‍රථම වතාවයි. මින් පෙර සෑම වතාවකම වාගේ මාගත කලේ පූර්ණ අවධියකින් සහ වරික වරික ශරීරයේ නොඑක් තැන් ගැන අවධානයෙන්ද අවට ශබ්ද හා ඇස්වල අන්ධකාර හෝ රූප ආදියද විඳිමිනි. තව විශේෂත්වයක් වූයේ වාර දෙකේදීම ඇස්සැරියමුත් කඳ කොටස ගලක්සේ දැඩි වී තිබිනි. ඈත් කර නැගිටීම මද අපහසු විය. සවස් යාමයේ භාවනා වාරයෙන් පසු මාහට තදබල කාන්සියක් දැනිනි. මා නොදන්නා ජල ප්‍රවාහයක ඔහේ ගසාගෙන යන බවද මාහට ඒ පාලනය කළ නොහැකි බවද හැඟුණි. එලිමහනේ සක්මන් සක්මන මදක් කළ පසු එය මදක් තුනී විය. ශරීරයේ සේදීමද උදව් විය. එහෙත් එය යම් මට්ටමකින් පවතී. අවුරුදු ගණනාවකින් මෙවන් කාන්සියක් විඳ නැත. දින කිහිපයකට පෙර මා පරයන්කේ නොඑක් අත්දැකීම් විඳමින් එහෙත් ඉරියව්වට පූර්ණ අවධානය තබාගෙන පැය තුනකට ආසන්න කාලයක් ගත කෙලිමි. ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේ සඳහන් කළ අයුරු එම தത്വයට තව කීප විටක් පමණ පමණක් ඇතිවිය හැකි බවයි. පසුගිය දින දෙක එතරම් දීර්ඝ හා විචිත්‍ර නොවුනද එයට සමානකම් ඇති ලාබාල මට්ටමේ පයෙහි පමණ පැයෙහි පමණ අවස්ථා කීපයක් නිරීක්ෂණය කෙලිමි. මෙම කාන්සියෙන් පසු ඇතිවන භාවනාවට සම්බන්ධය කුමක්? සම්බන්ධ දෙයක්ද? මෙම කාන්සිය ඉන්පසු ඇතිවන භාවනාවට සම්බන්ධ දෙයක්ද? ඔබ වහන්සේගේ කාරුණික පැහැදිලි කිරීම ඉමහත් අගය කරමි. වැඩි විස්තර අවශ්‍ය නම් සැසිවාරයේදී මා සාකච්ඡාවට කැමැතියි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වළියට කැමැතියි. අම්බිත් කැමැතියි. නමුත් මේ කාන්සිය වෙනස් වීම බලන්න වර එක උච්ච වෙනවා වර එක අවම වෙනවා. මේ වෙන ඕනම දෙයක් නැවත නැවත මතුනොත් විතරක් ඉස්සලා වතාවට සාපේක්ෂව බලන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි ගන්න තීන්දුව සාපේක්ෂ නැහැ. ඒ නිසා මේ මොනම කාන්සියක් මොනම දෙයක් වුණත් නැවත නැවත බුද්ධි විඳිනවයි කියලා කියන්නේ කාංශයේ බලය අඩු වෙනවා කියන එක. ඒ නිසා ඒකට එන්න දෙන්න තමන්ගේ චිත්ත පීඩාවක් වුණත් නැවත නැවත එනකොට ඒක අඩු වෙනවා. වේදනාවක් වුණත් නැවත නැවතනට ඒක බලය අඩු වෙනවා. චිත්ත ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා ඒකට මුණ දෙන්න මේ මුණ දෙන්න කාන්සියට කාන්සියෙන් කරන්න හදන වැඩේ අපි බිම දාන කර වෙනුවට නෑ උඹ ආවට කමක් නෑ කියලා කාන්සිය පිළිගන්න සුළු ගතියට යහන්ට ඇඬ තමන්ගේ ප්‍රතිශක්තිය වැඩි ගරු ස්වාමීන් වහන්ස මාස කිහිපයකට පෙර දවසේ වැඩි කොටසක් භාවනාවටත් ධර්ම ශ්‍රමණයටත් යෙදවීමට මට පිනක් ලැබිනි. එවිට මම හුස්ම රැල්ල ගෙවීමෙන් පසු ඇතිවන හිස් භවයේදී නින්දකට වැටෙනවා වාගේ වෙලා යම්කිසි බාහිර ශබ්දයකින් ඇහැරෙනවා. නැවත ඇහැරෙන්නේ හිස් බවටයි. නැවතත් නින්දට වැටෙනවා. භාවනාවෙන් නැගිට පසු සිත බොහොම ප්‍රබෝධමත්. මෙසේ බොහෝ වෙලාවක් එහි තුල රැඳී සිටීමටත් දින 7-8ක් පමණ භාවනාවේදී ඒ අවස්ථාවට යෑමටත් හැකියාවක් තිබුණා. මේ දිනවලා සමින් සිටිය ආනිජ සප්පාය සූත්‍රයේ එහිදී මෙවැනි තැනක් ගැන කියවෙතත් නැවත ඒ දේ නොෙන්නට ඇතැයි හිතෙනවා ආයේ ඇයි ඒ තැන වෙන්න බැරි කියලාත් හිතෙනවා නමුත් මේ අවස්ථාවටපත් වීම වෙනදා වාගේ නිින්දක් කියලා දුකක් ඇති වුණේ නැහැ කමක් නැහැ මා ඒ වෙලාවේ පව් නැහැ කියලා සිත සතුටු වුණා මෙසේ දෙගිඩියාවෙන් ඉන්න තිබුණු අපහසුතාවයේ මත මේ බව කල්යාණ මිත්‍රයෙකුට කීවා මේ අවස්ථාව වෙන්නත් පුළුවන් දිගටම මෙලෙසම භාවනා කරන ලෙස උපදෙස් ලැබුණා නමුත් ඒ නිින්දෙන් ඇහැරෙනවා වගේ අවස්ථාවට නැවත යන්නට බැරි වුණා. මා සිතුවේ එසේ වූයේ අසනීපෙන් ගොඩ එන විට නැවත කලබලකාරී ජීවිතයට වැටුණු නිසා කියලා. මේ රිට්‍රීට් එකේදී නැවතේ තැනට යා හැකි යන විශ්වාසය ඇති වුණේ ගෙදරට වඩා ඒ සඳහා සුදුසු පරිසරයක් ඇති වෙන නිසා. නමුත් ඒ අසලට ඇවිත් නැවතිනවා. සිතවිල්ලක් ගෙවාගෙන ගිහින් හිසට දැන්න දැනීමෙන් පසු ආයි සිතවිලි මතුවෙනවා. නින්දකට වැටි නොදැන්න තැනකටපත් වූයේ නැහැ. ප්‍රශ්නය මා ඒ මුලින් පැවසූ தත්ත්වේ සංඥාවේ ගෙවීමක්ද එසේ වන්නේ මායේ ගැන අපේක්ෂාවෙන් සිටින නිසාද මෙවැනි අවස්ථාවක් අදිෂ්ඨාන කිරීම වරදක්ද එවැනි අවස්ථාවකට ලෑස්ති වී ආ යුත්තේ කෙසේද ඉදිරියට යෑමට උපදෙසක් පතමි ඔබ වහන්සේට දරුවන් සර් කොහොමද දවස් දෙකකට ඉස්සෙල්ලා මම එක උත්සාහ කරා මේක කියන්නේ ඒක කිව්වට අර තමන්ගේ වෙන තත්ත්වයටදී අවබෝධ කරන මිසක වෙන්නේ යම් වෙලාවකට මේක පාළු තත්ත්වයක් මුස්පීන්තු තත්ත්වයක් මූසල තත්ත්වයක් කියලා හිතනවා නම් මේක නොදකින් කියලා භාවනා කරනවා මේක හොඳයි කියලා හිතනොත් ඒක ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දෙකම එක හා සමාන හානියක් කරන භාවනාවක් ඒක නිසා ස්වභාවයෙන් නම් අයියගත් ධර්මදේශනා කරසෝ තෝරාරිගත් ප්‍රතිලාභේ මනෝමයත් ප්‍රතිලාභේ සංඥාමයත් ප්‍රතිලාභේ කියලා නොදන්න තැන තමයි යන්න කියලා සාමාන්‍යයෙන් භාවනා උපදෙස් තියෙන්නේ. මොකද ඒක අත්දකලා නැති නිසා නමුත් සමහර මේක බදලා අල්ලනවා. ඇල්ලුවට පස්සේ එන්නෙම නැහැ. එතෙන් සමහර එකට බය වෙනවා. එතකොටත් අවුල් වෙනවා. ඒ නිසා මෙන්න මෙතනදී තමයි ওই తాදී ගුණේ තියෙන්නේ එන්නේ වරෙන් යන්නේ ඵලයක්. ලැබෙනවනම් හොඳයි. නැත්නම් ඒත් හොඳයි. ඒ ගතිය ගන්න බෑ අර අල්ලන ඇල්ලිල්ලේ සැරට ප්‍රශ්න හතරක් අහන. එකම දේ අහන. උතර තේරලක් තියෙනවා. ඒ තියෙද්දි ඒ ඒ බදලා අල්ලපු ඇල්ලිල්ලේ හැටි ඒක කොහොම දෙයක් කොහොම මේ ඉස්තනට කොහොමනම් කාමයේ අල්ලනකොට කොහොම අල්ලයිද කිඹුල මොකද්ද බදාගත්තා වගේ. ගලවන්නේ නැහැ. ඊට පස්සේ රූප ලෝකයල්ලෝම ඊට පස්සේ අරූප ලෝකයල්ලා ඔය ඒක නිසා මම මතක තියාගෙන මේ හිත මොකක් හරි අහුවෙච්ච දේ తත්‍ර తත්‍ර අභිනන්දනි. ඒ ඒතන එතන අභිනන්දනය කරන. අභිනන්දනය කරන දේ මේ කක්ක බෙට්ටකුණ ප්‍රශ්නයක් නෑ. ඒක අල්ල ගන්න. ආයිද අපායට ගියාට පස්සේ මැරෙන්න බෑ කියනවනේ. අපායේ ඒක අල්ලගෙන ඉන්නවා. අපරාධේ මැරෙන්නේ. මැරුණොත් හොඳ සැනකට යන්නේ. අපාය නිරිසතම් මැරෙන්න බෑලු. ඒක නිසා ඒක බලනකොට පේනවා අපි මේ හොඳයි කියලා අල්ලගෙන ඉන්නේ අනිවාර්යයෙන්ම කකබෙට්ටක්. කහසකින් ඉන්නේ. වදාගෙන අයින අවරකෝ ගඳයි පිස්සු කතා කරනවා. ඊ ගඳ නෑ ඊ ඔයා බලන හැටි මට මේක දෙන්නකෝ. කරවිලට පණුවා ඒ කාගෙන යනවලු. කොම්බෙට අරගෙන යන ගොම කුරුමිනියා රාජ්‍ය සම්පතක් හම්බුනා වගේලු පුක උඩ තියාන අර බෙට්ට තල්ලු කරගෙන යනකොට හරි සැපක් උඩ තියෙන්නේ. කවුරු හරි කිව්වොත් ඔය ගොම්බෙට්ටක් කියලා හා යනම් මනම් කියන්න එන්න එපා. මට මේ රජසප හම්බෙලා තියෙන කොයි එක හම්බුණත් අල්ලනවා. ඒ නිසා සමූහික භාවනා කරනකොට අපිට පේනවා තව සමහරක් අල්ලනවා අරමුණු. තව සමහරක් අරමුණු නැති එක. එකමයි. අරමුණ ඇල්ලුවත් අරමුණ නැති කර පාඩුව ඇල්ලුවත් ලාභය ඇල්ලුවත් යසස ඇල්ලුවත් අයස ඇල්ලුවත් සැප ඇල්ලුවත් දුක ඒ අල්ලන්නේ නැතිකම තමයි හැකිලි දිගාරිනවා කියලා කියන්නේ. හැකිලි අල්ලනගෙන හැකිල්ල සංයෝජන. හැකිලි දිගාරලා තියන්නේ හරි අමාරුද? ඒක ඒක අභ්‍යාසයට තියාගෙන කාමෙටත් ඔච්චරයි, රූපෙටත් ඔච්චරයි, අරූපෙටත් ඔච්චරයි. හැම එකටම මේ ගත්ත පාඩම දාලා බැලුවොත් එව්ව කවදාකවත් අපි අල්ලන්න දෙන්නේ අපි තමයි ඒව අල්ලගෙන මේ নানা ආකාර නඩු චෝදනා කරන්නේ. ඒ නිසා මේ හදා බෙදාගන්නේ කොහොඳයි. ඒ කෙනාට කොහොමදත් අනික් අයට හොඳයි. අහගෙන ඉන්න අයට හරි ෂෝක්. ගරු ස්වාමීන් වහන්ස මේ මගේ පස්වෙනි නිවාසික වැඩසටහනයි. මම බොහෝ දවස්වලට උදේ විනාඩි 20කුත් සවස් වරුවේ විනාඩි 20ක කාලයක් ආනාපාන භාවනාව කරනවා. හුස්මවල් කීපයක්ම එය කීපයකින්ම එය ගෙවී යනවා. මම බොහෝ විට මගේ හිත දිහා බලා සිටිනවා. සමහර විට සියුම් සංඥා තියෙනවා කියලා හිතෙනවා. මේ සියුම් සංඥා අතර හිස්තැන් තියෙනවා කියලා මට පේනවා. විනාඩියක් පමණ කාලයකට මේ සියුම් සංඥා විශාල ප්‍රමාණයක්ද ඒවා අතර හිස්තැන්ද ඒ ප්‍රමාණයටම තියෙනවා කියලා දැනෙනවා. ශ්‍රුතමේ ඥානය අනුව මෙය නේව සංඥා නා සංඥා ලෙස මා අනුගමනේ අනුමාන කරනවා. නමුත් නිින්ද ගියා වගේ විස්තර කරන්න බැරි අවස්ථාවලට යන්නේ කලාතුරකින්. එම අවස්ථාව පසු නොකර නේව සංඥා නා සංඥා අවස්ථාවට එන්න පුළුවන්ද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. විනාඩි 21ක්වත් දෙනවා නම් පුළුවන් වෙයි කියලා මං හිතනවා. දැන් 20 න් අතර කරලා බලන්නේ නේව සංඥා නා සංඥා ගන්න. අමාරු. අමාරුයි. බලන්න දවසේ පැය 23කුත් පැය විනාඩි 40ක් පිස්සු කෙලලා මේ විනාඩි 3 20 තුල යන්න බැරිලා තියෙනවා නේව සංඥා නා සංඥා. එතනින්ට ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අර කළ හැකි දේ කරන්නේ මේක මිරික මිරික ගන්න හදනවා. අන්න ඒක නිසා කරුණා කරලා දවසට පැය 20ක් භාවනා කරලා කරලා බලන්න වැඩේ හරියනවා. විනාඩි 20 නේ. ගරු ස්වාමීන් වහන්සේ පරයන්කේදී නාසිකාග්‍රේ හුස්ම රැල්ල මූණ කර්මස්ථානයේ කොට භාවනා කරමි. පළමු දින කීපයේ හුස්ම රැලි කීපයකින්ම ආශ්වාස ප්‍රශ්වාස ගෙවි ගොස් ශූන්‍ය ස්ථානයකට එළඹීමට හැකිවිය. නමුත් පසුගිය වාර කීපෙදී ආනාපානය අඩු වී ගොස් ඒ සමගම යම්කිසි අහඹු රූප සමූහයක් පෙනීමට පටන් ගනී. ඊතා සියුම් මානාපානයක් පසුබිමින් පවතින අතර එම රූප දෙස ඊතා දිගු වේලාවක් බලා සිටිය හැක. අතරින් පතර සිතුවිලිද එනමුත් එය නැවත මෙම தത്വයට පැමිණිය හැක. මෙය සතියද සමාධියද එසේ නැත්නම් විදර්ශනා භාවනාවෙන් අපගමණය වීමක්දයි පහදා දෙනු මැනවි. ඔබ වහන්සේගේ මෙම ශාසන සේවය දිගුකල් කිරීමට ත්‍රිවිධ රත්නයේ පිහිටපත්මි. ඔය මේ වගේ තත්ත්වයක් යනකොට දිගට පවත්වාගෙන යන්න බාධාවක් නැත්තම් ඒක දිගට කිරිල්ලෙන් තමයි අපිට මේක පිළිබඳව සැකහැර ගැනීමක් කරගන්න පුළුවන් වෙන්නේ. එවනතු මේ මේ පුළුවන්කම තියෙද්දි තව දිගට පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙද්දි මේක පිළිබඳ සැක කිරීම නාස්තිකයි. වැඩේ නොකරන්න හේතු වෙනවා. අපිට බෑන් තියෙන දැන් අපි පෙරපිනක් තියෙන නිසා අපිට ඒකට කරගෙන යන්න පුළුවන්. දිගට කරන්නේ කරන්න කරන්න කරන්න ඔය අධිමොක්කේ පහළ වෙනවා. නිසක බව පහළ වෙනවා. සැක දුර ඒක සඳහා කාලයක් අවශ්‍යයි. ඒ පුහුණුව අවශ්‍යයි. යෙදීම අවශ්‍යයි. ඒ සුතමේ ඥාණයෙන් ඒක ප්‍රතිස්ථාපනය කරන්න බෑ. ගරුතර ස්වාමීන් වහන්සේ මා පෙර ඔබ වහන්සේට මා භාවනා කරන විට බණහසන විට නිින්ද නොයන බව පැවසුවෙමි. පසුව එය සම්පූර්ණ සත්‍යක් නොවන බව මතක් වී සමාව ඉල්ලා ගැනීමට අවස්ථාවක් බලා සිටියෙමි. එම නිසා මෙසේ ඔබ වහන්සේගෙන් සමාව ඇද සිටින අතර ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මෑතක සිට යම්කිසි වරදක් මා අතින් සිදු වූ විට එයට සමාව ගැනීමට මට මගේ සිත නිතරම බල කරයි. නින්ද ගියා කියලා මම හිතුවා මට වැරද්දක් වෙලත් නැහැ මම සමාව ගත්තයි කියලා වැඩකුත් නැහැ. නින්ද ගියා නම් නින්දත් එක්ක තමයි ඩීල් එක දාන්න තියෙන්නේ. මම නම් දෙනවා 100ට 200ක් සමාව දෙනවා මොකද මගේ අතින් පයින් යන්නේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දින දෙක තුල භාවනාව පිළිබඳ ලැබූ අත්දැකීම් ඔබ වහන්සේගේ උපදෙස් පතා ඉදිරිපත් කරමි. පරයන්ක භාවනාවේදී ආනාපාන සති භාවනාව මූල කර්මස්ථානයේ ලෙස තබාගෙන ආශ්වාසය සහ ප්‍රශ්වාසය අතර පරතරය හඳුනා ගැනීමට උත්සාහ කළෙමි. ආශ්වාසය පිළිබඳ දැනීම අවසන් වී තවත් ඊටමත් කෙටි කාල සීමාවක් ගත වූ පසු ප්‍රශ්වාසය දැනෙන මට්ටම පටන් ගනී. මෙම ක්‍රියාවලි දෙක අතර පරතරය තරමක නොපැහැදිලි බවින් වරහන් තුල ග්‍රේ ඒරියා ගනි මා දේශනාවල අසා ඇත්තේ ආශ්වාසයේ කෙලවර ප්‍රශ්වාසයේ බවයි නමුත් එබඳු ෂාප් ටර්න් එකක් නොදැනේ තවදුරටත් එම වෙනස් වීම අවබෝධ කර ගැනීමට උත්සාහ කරමි අනිත් කරුණ නම් මා අත්විඳින්නේ කෙටි හෝ දිග ආශ්වාසයක්ද යන්න වැටහෙන්නේ ඉන්පසු විය. නමුත් එය ආශ්වාසය තුලදීම වැටහිය යුතු නොවේද. මෙසේ පසුව වැටහීමෙන් පැහැදිලි වන්නේ මූල කර්මස්ථානයේ සිත නොපවතින බවද. පරයන්කේදී මෙන්ම සක්මන් භාවනාවේදී සිත මූල කර්මස්ථානයේ කෙරෙහි යොමු වී ඇති අතර සිතට ගලායන සිතිවිලි සහ බාහිර ශබ්ද හඳුනා ගනිමින් භාවනාව කරගෙන යමි. නමුත් පා දේශනවලින් අසා ඇත්තේ සිතට එක්වරකට හඳුනාගත හැක්කේ එක් අරමුණක් පමණක් බවයි. නමුත් ইহත සඳහන් කළ අයුරු මූල කර්මස්ථානයේ වෙත මෙන්ම අනිකුත් සිතුවිලි කෙරෙහිද සිත එක්වර යොමු වී ඇති බව මම බොහෝ බොහෝ වාර ගණනකදී දැක ඇත්تمي. මේ සිදුවිය හැකිද? කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. මෙහෙර ප්‍රත්‍යක්ෂය අඩු වෙලා චින්තාමය ඥාන වැඩි වීම නිසා වෙහෙසකර තත්ත්වයක් තියෙන්නේ කල්පනා කරන්න එක්කෙනෙක් ඉන්න ෆොටෝ එකයි ගෲප් ෆොටෝ එකයි බලනවා කියලා. ඒ ගෲප් ෆොටෝ එකේ බලන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ එක නයින් කරලා බලන්න පුළුවන් ගෲප් ෆොටෝ එකත් බලන්න පුළුවන්. ඒ වගේ මේ තොගයක් තියෙනවා ඒක දර්ශනේ පේනවා. ගාවක් බලනකොට තේරෙයි ඒක තල තියෙනවා නැත්තම් සයිඩ් බයි සයිඩ් තියෙනවා. නමුත් මෙහෙම බලන්න පුළුවන්කමක් තියෙනවා. මේ මනසේ අර කියන ඕලාරික මනසද සංඥා චින්තාමේ මනසද නැත්නම් සංඥාමේ මනසද කියන එක හැටියට තමයි මේ තීන්දුව. ඒ නිසා දැනට පේන එක ඔය මොන පොතක තිබ්බත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ප්‍රත්‍යක්ෂ ඉස්සර කරන්න. කවුරු හරි කිව්වොත් බෑ කියලා. ඉතින් මේ පයි කියන්නේ දැකපෙකට මොන කරන්නේ? මේ දැකලා නැති ඉතින් මේ අස්පනා අපිට පේන දේ පාත් කරලා පොත්වල තියෙන ඉස්සර කරන එක මොන ලිපිය පුරාම පේන්න තියෙනවා. චින්තාමය ඥාන කරුණාකල ඒක අයින් කළ මේ තමන්ගේ අත්දැකීම තමයි පිහිට ආධාර විය යුතු දේ. ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයක දිගේ යනකොට තව ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රත්‍යක්ෂයට නීච නීච කළ සලකන්න එපා. ගරු ස්වාමින් වහන්ස හුස්ම රැල්ල හෝ පරයන්කේදී ප්‍රකට යම් අරමුණක් ගිමන් කර රේක්කේකින් තරුකට අයින් කරන්නාක් මෙන් ඒ අතර පවතින හිස් බව ශූන්‍යතාවයට පිවිසීම සුපුරුදු භාවනාව වූ මට ඊයේ සවස පරයන්කේදී අලුත් අත්දැකීමක් ලැබුණෙමි. එනම් මාගේ සති නිමිත්ත කර්මස්ථානයේ ඌයේ මෙම ශූන්‍යතාවයයි. මුල්ලදී එම ශූන්‍යතාවයේ තුලට පිවිසෙන සිතුවිලි අරමුණු සිතුවිලි අරමුණු ඉවත් කර ශූන්‍යතාවය අත්දැකමින් සිටිමි. මොහොතකින් එම ශූන්‍යතා මොහොතකින් එකම ශූන්‍යතාවයකින් සියල්ල වෙලා ගනී. තවමත් සතිය පවතී. මම ශූන්‍යතාවයේ තුල ශූන්‍යතාවයේ සොයමි. හරියට ඝන අන්ධකාරය කෑලි කපන්න හදනවා හදනවා වැනි හැඟීමක් මට දැනුනි. ඒ මාහට එය තව තවත් ප්‍රකට කර ගැනීමට ඇවසි වූ නිසාමිනි. දැන් එයට සැහැල්ලු වී මම තව තවත් ඒ තුල নিমগ্ন වන බවක් හැඟේ. සිතවිලි ගැන නමුත් බාහිර සිතවිලි නැති නමුත් බාහිර ශබ්ද ඇසේ. ශරීරයේ වේදනාවල් ඉඳ හිටමතුවේ. මා සම්පූර්ණයෙන්ම দমনය වී ඇති බවක් පෙනේ. ශබ්ද හෝ වේදනා තවදුරටත් මාගේ ගැටලුවක් නොව එය සමග ගනුදෙනුවක් නැත. නමුත් ශබ්ද බාහිර අරමුණු වේදනා ප්‍රකට ප්‍රකට නොවනවා නොවේ. විටින් විට බෙල්ල කඩා වැටීමක් වැනි දෙයකින් එවෙන අරමුණක් පැන එවැනි අරමුණක් පැන නැගී යලිත් සුපුරුදු වාසයට පිවිස ශූන්‍ය වේ. සාමාන්‍ය වෙලාවේදී දැන් මාහට මතයක් වැනි ස්වභාවයක් පවතී. නිදිමත ගතිය නිදිමත ගතිය හිස රදයක්ද ඇත. පුංචි පුංචි වැටීම් වරහන් තුල මයික්‍රෝ ඩ්‍රොප්ස් ඇතිවේ. පැත්තකට වී ඉහත කී ස්වභාවයට හිත තියාගෙන සිටීමට සිටේ. ගැටලුව. තව දින කීපයකින් මෙම වැඩසටහන අවසන් අවසන පුරුදු චර්යාවට අපි එකතු වෙනු ඇත. එහිදී මෙම උපයාගත් දෙය අහිමි කර ගැනීමට මාහට අවශ්‍ය නැත. මා දැන් දෙලොවක් අතරේ ඔබ වහන්සේ නිතර පවතින සමහිත ගැඹුරු උපේක්ෂාව පිළිබඳ විස්තරව විග්‍රහ කර දෙන්න. තෙරුවන් සරණයි. මේකේදී අර යම් ප්‍රමාණයක් ගියාට පස්සේ අපේ හිත කේවල පරිශුද්ධතාවයක් බලාපොරොත්තු වෙනවා. ඒක හිතේ තියෙන කට්ටකමක්. ඒක හිතේ තියෙන චපල ගතියක්. ඒක හිතේ තියෙන වංචනික ගතියක්. ඊට වැඩිය අඩු නම් එච්චරයි බලන්න තියෙන්නේ. අපි හිතන මුන්නම දෙයක්වත් නැතුව ශූන්‍යත්වයට ශූන්‍යත්වයට ඒකෙන් තමයි අපි හරි වෙහෙසකටපත් වෙන්නේ. මේ ලෝකේ කවදාකවත් කේවල තත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක පරිණිරවාණයේදී ලැබෙන්නේ. මේකෙදි ලැබෙන්නේ නිවන විතරයි. ඒ සෞපදිශේෂයි. ඒ නිසා ඒකත් එක්ක ජීවත් වෙන්න බෑ නම් ගෙදර ගියත් එකයි මෙහෙත් එකයි. ගෙදර ගියත් ඔච්චරයි. අපිව කොච්චර පිසිසු වුණත් ලෝකෙ පිසිසු කරන්න බෑ. ඒ ලෝකේ ඇති. අපි මොකටද මේවත් එක? ඒ එන අරමුණු ඩ්‍රොප්ස් මොනවා වුණත් ඒක මම නෙවෙයි නම් මගේ නෙවෙයි නයි ඇවිල්ලා කියන්නේ මොකද ප්‍රශ්නේ? මේක මේ මං යන පාරේ කිසිම කෙනෙකුට යන්න බෑ කියලා ප්‍රශ්න නැහැ. රජ්ජුරු කෙනෙකුට නම් බෑ. අපි නිකම්ම නිකම් මේ සිරිබිරිස්ලයි. අපි යන පාරේ මිනිස්සුන්ට යන්නේ නැහැ. ඒ මිනිස්සු අපේ කැප්පෙන්නේ නැත්තේ එච්චරයි. ඒක සාමාන්‍යකෝ මූලධර්මවාදීන්ගේ හැටි කේවල පරිසුද්ධතාවයක් ඉල්ලනවා. එතකොට අපි භාවනා සීමා පනනවා. පනලා අනවශ්‍ය දෙයකින් ඔළුව වෙහෙස කරගෙන ප්‍රපංච කරන්න පටන් ගන්න තව ගෙදර ගිහිල්ලත් නැහැ. ඒකත් දැන් ප්‍රශ්නයක් කරගන්න. ඒ නිසා බලන්න සාපේක්ෂ වශයෙන් හිතුණට වැඩිය පහසුවක් තියෙනවා නම් ඒක හදනවා මිසක් ඔය කේවල පරිපූර්ණ తত্ত্বය මනසේම චපලකමක් කියලා හිතාගන්නේ කරන්න බැරි දෙයක් මේ ලෝකේ. තිබුණට වැඩිය වඩා හොඳ එකට යන එක තමයි අපි ප්‍රායෝගික කරගන්න ගරු ස්වාමින් වහන්සේට নমස්කාර කරමි. දින දෙකකට පෙර විමසූ කමඨහන් පිරිසිදු කිරීම වරහන් තුල රූප කර්මස්ථානයේ ගෙවී යාමෙන් පසු ඊයේ දිනේ ඔබ වහන්සේගේ අනුශාසනාව වූයේ එහි දැනෙන ස්වභාවය භවයේ ලෙස හඳුනාගත හැකි බවත් ගෙහිමියාගේ උපමාවෙන් නොකල යුත්ත පිළිබඳ අනුමාන කර ගන්නා ලෙසත්ය. Tamanගේ අත්වැරදීම් තුලින්ම මාර්ගයේ නිර්හවුල් විය යුතු නිසා පසුගිය දින 4-5 තුලදී විවිධ ලෙසින් මේ අවස්ථාවේ අවදියෙන් සිටිය යුතු ආකාර අත්හදා බලමි. කාලය සහ දේශය යන මාන දෙකෙන් ස්වායක්තව නිවනේ ස්වභාවය අත්විඳීමක් බැවින් ලැබෙන අත්දැකීම් ඒ සමග ගලපා බලමි. හිස් ස්වභාවයේ හිස් ස්වභාවයෙන් පවතින විට සිතද කිසිදු වපසරියක් නොනැගෙන නිසා දේශය යන මානෙන් මිදී ඇතැයි අනුමාන කරමි. නමුත් හැම විටම මම යන්න පැවැත්මක් සමගම සමග ඒ විඳීම දැනෙන නිසා කාලය සහ මම තුලට හිර වෙන බව දනිමි. කිසිත් නොදැනෙන ෂණික ගැස්සීම් වලින් අවදිවීම අත්දක ඇතත් ඒ සඳහා දීර්ඝ සහ පිරිසිදු අත්දැකීම් ලැබෙනසේ පළපුරුදු ලැබෙනසේ පුරුදු කළ යුතු ඇතැයි සිතමි. සක්මන් භාවනාවේ හා එදිනෙදා වැඩ කටයුතු වලදී සුළු කාල පරාස බ්ලැන්ක් ලෙස සිදුවන බව නිරීක්ෂණය කර ඇත්තෙමි. ඒ කාලවලදී වෙනත් සිතුවිලි නැති අතර ඌයේ කුමක්දයි මතකයක් මතකයට ගොස් නැත. ඔබ වහන්සේ පහ ඔබ වහන්සේගෙන් පහත කරුණු දෙක සම්බන්ධයෙන් වෙන්වෙන් වශයෙන් උපදෙසක් ලබා දෙන මෙන් ගෞරවයෙන් දෙපා නැමදී ඉල්ලමි. පළවෙනි එක පරයන්කේදී ක්‍රම දෙකට අත්හදා බලමි. මම ලෙසින් දැනෙන ස්වභාවය දැනෙනවා දැනෙනවා ලෙස මෙනෙහි කරමි. එසේ මෙනෙහි කර ගැනීමට හසු නොවන අවස්ථා සුළු ලෙස ඇති ලෙස ප්‍රකටය. දෙවන ක්‍රමයේදී විශේෂ උත්සාහයක් නොකොට හිතට ඉබේ එන අරමුණක් එනතෙක් බලා සිටිමි. ඉඳ හිට පැමිණෙන සිතුවිල්ලකදී එය එන විදිහ පෙනේ. ඒ සමග සිතුවිල්ලක් ආබවක් දැනගනිමි. නමුත් පසුව ඒ කුමක්දයි මතක නැත. ඉහත සඳහන් අත්දැකීම් හා අනුමාන දැනුමන්හි දෝෂයක් ඇතොත් නිවැරදි කර දෙනු මෙනුම කර දෙනු මැනවි. දෙක සක්මනෙහිදී සහ ඉරියව්ව පැවැත්වීමේදී සතිය මගින් ඒවා ඔටෝ පයිලට් ලෙස වෙන ක්‍රියාකාරීන් වෙන ක්‍රියාකාරීන් බව පැහැදිලි වීම ආත්ම දෘෂ්ටිය නැතිවීමට උදව් කරයි. එලෙස පර්යංකේදී ශූන්‍යතාවයේ සිට ඉදිරියට මමත්වේ නැතිවෙන යාන්ත්‍රණයක් දැකිය හැකිද? තෙරුවන් සරණයි. කොකල් පළවෙනි එකේ කියන එකට පස්සේ දෙක තියාගෙන කටයුතු කරන්නේ එතකොට පැටලෙන්නේ නැහැ. ඔය লীලා තියෙන විදියට ලියු කරගෙන ගියාම ඔය පැටලවිල්ලක් තියෙනවා. ඔතන එක විසඳෙනවා. ඉතලා ඉරියවට හිත යොදලා පස්සේ ෆ්‍රීලෑන්ස් දාලා දාන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස අනුකම්පාවෙන් පහත කරනු පැහැදිලි කර දෙනසේක්වා මේවා සීලය සම්බන්ධ වුවද ඒවා රැකීමට උත්සාහ ගැනීම සතිමත් බවටද හේතු වන බව පැහැදිලිය මීට ඉහත සීලය සම්බන්ධ ප්‍රශ්න කීප දෙනෙක් අසා තිබුණ නිසා මේවා මටද ගැටලු නිසා ඉදිරිපත් කරමි පැහැදිලි කිරීමට මේ සුදුසු වේලාවක් නොවේ නම් අවසන් දින ධර්ම දේශනාව අවසානයේ පැහැදිලි කර දෙනසේක පළවෙනි එක සීලය හා සීලබ්බත පරාමාස අතර වෙනස කුමක්ද? සීලය සීලබ්බත පරාමාසයක් දක්වා යා හැකිද? දෙක. සීලය සමාදන් වීම රැකිය යුතුයද? වෙනස කුමක්ද? තුන. නච්ච ගීත වාදිත යන ශික්ෂාපදයේ නච්ච ගීත කොටස පැහැදිලි කර දෙන්න. එය රැකෙන්නේ කෙසේද? කැඩෙන්නේ කෙසේද? හතර. අබ්‍රහ්මචර්යා ශික්ෂාපදයට අයිති වෙන්නේ මෛතුන්‍ය සේවනයේ වැළකීම පමණද? පංචායතන වලට ගොදුරු වන අනෙක් කාමයන් අයිති නැද්ද? යමෙක් විරුද්ධ ලිංගිකයෙක් ගැන වැරදි ලෙස සිතීමෙන් මේ කැඩේද? පහ. ශික්ෂාපදයක් කැඩුණු පසු මෙහිදී කළ යුත්තේ කුමක්ද? එම ශික්ෂාපදයේ පමණක් හෝ සියල්ලම සමාදන් විය යුතුද? සිල්දුන් ස්වාමීන් වහන්සේ හමු වී ප්‍රකාශ කර සමාදන් විය යුතුද? 6 උච්චාසයන මහාසයන ශික්ෂාවේ ආනිසංස හෝ එය පිළිපැදීමට හේතුව කුමක්ද? ඇඳ විට්ටමට දණහිසට වඩා උස නම් කළ යුත්තේ කුමක්ද? මේවා තේරුම් ගැනීමෙන් පහසුවෙන් ඉදිරියේදී සිල්වත් වී නිසකව සතිය වැඩිවීමට හැකි බව විශ්වාස කරමි. තෙරුවන් සරණයි ඔබ වහන්සේගේ සහ මේ සංවිධානය කළ සියලුම දෙනාට හා ඔවුන්ට උපකාර කර ඔවුන්ගේ පවුල්වල අයට මේ කුසලයෙන් වහවහා නිවන්සුව ලැබීමට හේතු වේවා. අපේ මේ රේරුකාණ ස්වාමීන්ගේ පොය දිනේ පොත ගන්න ඒක ඔක්කොම ලස්සනට විස්තර කරලා තියෙනවා. පළවෙනි එක විතරක් මම උත්තර දෙනවා. සීලබත පරාමාශයක් වෙන එක බුදුරජාණන්ස කියන්නේ යම් සීලයක් සමාධියට හේතු වෙනවනක සීලයක් වෙනවා. සමාධියට හේතු නොවන අනිත් ඔක්කොම රැකිලි සීලබත පරාමාශය. අවිප්පටිසාරත්තාය ආනන්ද කුසලානි සීලානි. ඊලේ කුසල සීලයක් නම් විපි මොනවාද මේ සීලබ්බත නොවේ නම් විපිලිසරකම නැති වෙනවා. අයින් වෙන විපිලිසරකම ඇති වෙන ඕනම දෙයක් මේ සීල ශේෂ්ත්‍රයේ තියෙන සීලබ්බත පරාමාස වලට යනවා. ඊටු විස්තර සඳහා මම කරුණාවෙන් ඉල්ලා හිටනවා. අපේ රේරුකාණේ අපත්‍යච්ච ස්වාමීන් වහන්සේගේ පොයි දිනේ පොතේ කියවන්නේ ඒකේ ওই ටික 190කට විතර ලකුණු ලබා ගන්න පුළුවන්. ඒ ටික කියවීම. ගරු ස්වාමීන් වහන්ස ඊයේ ධර්ම සාකච්ඡාවේදී ඔබ වහන්සේ සඳහන් කළා කායානුපස්සනාවේදී අජ්ජත්වා කායානුපස්සී බහිජ්ජා කායානුපස්සී විහෙරති යනුවෙන් ආනාපාන සති භාවනාවේදී බහිජ්ජාවා කායානුපස්සී විහෙරති යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට සියලු ඉදිරි කටයුතු සාර්ථක වේවායි පතමි. ඔය සාමාන්‍ය මූලධර්ම වශයෙන් කීත හැකි වෙන කෙනෙක් හයියෙන් උස්ම ගන්නවා නම් හිත ඇවිසිලා කියලා හිතා ගන්න පුළුවන්. සාන්තව හිතම ගන්නවා නම් හිත ඉලයි කියලා හිතා ගන්න පුළුවන්. එකක් ඒක අනිත් එක තමන්ගේ උස්ම භාවනා කරනකොට මේ නාසිකාග්‍රය කියන එක හිතාගෙන වාඩි වුණාට සමහර වෙලාවට ඇතුලෙන් ඇතුලටත් වෙනවා සමහරට පිටින් පිටටත් වෙනවා. ඒ නිසා ආනාපානෙ පේන්නේ බම්බයක් විතර ඈතින් වගේ පේන වෙලාවකුත් තියෙනවා. ඒකත් බහිද්දා කියලා ගන්න පුළුවන්. ඒ නිසා ඔය ක්‍රම දෙකෙන් එකකින් අල්ලගන්න. නමුත් Tamange අජත්ත අද්දකීම අජ්ජත් වශයෙන් ආනාපාන වැටෙන හැටි කියන්නේ නැතුව මේ ප්‍රශ්නේ අහපු නිසා මේ ප්‍රශ්නේ ඉච්චර ප්‍රායෝගික ප්‍රශ්නයක් නෙවෙයි. Taman අත්දගෙන හැටි කියලා අජ්ජත් වශයෙන් නම් මම අත්දගෙන මෙහෙම කොහොමද බයිද්ද කියලා වුණා අරකට සාපේක්ෂව කීතයි. මේක ඒ Tamanගේ අත්දැකීම් කියන්නේ නැතුව අහන ප්‍රශ්න නිසා හරි අමාරු උත්තරයක් මේ හිතාගන්න. මේ මම මේ දල වශයෙන් ඔය දෙපැත්තක් අද හිතලා කිව්වේ. අතිපූජනීය ස්වාමින් වහන්ස මීට පෙරත් මාගේ අත්දැකීම් ලියු නිසා විස්තර නොලියමි. මා දැන් සිටින්නේ පරයන්ක භාවනාවේ ආශ්වාස හා ප්‍රශ්වාසය බලමිනුයි. මෙය ගොරෝසුවට දැනී ඊතා සියුම් වී නැති වී ගොස් හිස් අවකාශයට යයි. දෙක දැන් ඊටමත් ඉක්මනින් ෆිව්ස් වරහන් තුල ෆිව් සෙකන්ඩ්ස් වලින් හිස් අවකාශයට යයි. තුන එවිට සිත සිතට එන සිතුවිලි වර්ණ ශබ්ද බොහෝ දුරට අඩු වී ඇත හතර එක දිහා එනම් ඒකාකාර හිස් අවකාශයක් වැරදුනා ස්වාමීනි එකක් එක දිහා වරහන් තුල එනම් ඒකාකාර තිරයක් ඒක දිහා ඒක දිහා ඒක හල් කිරීම නෑ ඒක දිහා <laughs> වරහන් තුලේ එනම් ඒකාකාර තිරයක් හිස් අවකාශයේ බලා සිටීමේ කාලය වැඩිය. මගේ ප්‍රශ්නය නම් එකම තිරයක් දිහා එක දිගට බලා සිටීම විදර්ශනා කොට සමත භාවනාවක් වැඩේද? මෙය කරුණාවෙන් පහදා දෙන අතර භාවනාව ඉදිරියට ගෙරගෙන යාමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. නිරෝගී සැප ප්‍රාර්ථනා කරන අතර මේ ආත්ම භවයේම නිවන් දකීත්වායි පතමි. අර ආයාසයෙන් ලබාගත්ත මේක අවුල් කරගන්න අහන ප්‍රශ්න. අපිට ඕනේ මේ විවිධ අරමුණු දිගේ යන වෙනකොට එකක හිත පවත්තන්න දැන් අහනවා එකක බලා හිටපුවම විදර්ශනා තුලින් සමතේ වඩන්න පුළුවන්ද? ඔක්කොම කරන්නේ අර තියෙන එකලස කඩා ගන්න හදනවා. මේකට තමයි ෂටගති කියන්නේ. මේකට තමයි මායාවී ගති කියන්නේ. යන්න පාරක් තිබේ නම් ඇත්තතර පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ. මේ බෞද්ධයාට වෙන වැඩක්. අබෞද්ධයට කවදාකවත් ඔය ප්‍රශ්නේ නෑ. මෙච්චර අවුලක තිබුණ හිත මේක දැනක තියාගන්න පුළුවන් වෙච්චාම මෙහෙම ඉඳලා කාලයක් අපිටත් යයිද සමත වෙයිද විපස්සනා වෙයිද කියලා අර ඒකලස කඩා ගන්න හදනවා. ඒ නිසා ජීවිතේ මල් වෙහිම්පල් කියලා කියන්නේ ඕන්න ඔකට තමයි. ඒ නිසා කරුණා කරලා මේක පුළුවන් හරියක් කාලයක් පවත්වා ගන්න මේ අඩු ගන්න රිට්‍රීට් එක තියෙනකන්වත්. අවසරයි අතිපූජනීය පින්වත් ස්වාමින් වහන්සේ ඊයේ හවස පරයන්ක දෙකේදී සහ අද දිනේ මෙතෙක් කළ පරයන්කේ සතිය පිහිටුවීමේ දී සිදු වූ පොදු අත්දැකීම් වලට උපදෙසක් ලබා ගැනීමේ අරමුණින් මේ ලියමි. ඊයේ දින කමඨහන් සුද්ධ කිරීමේදී බොහෝ යෝගීන්ට පිළිතුරු වශයෙන් සතිය පිහිටුවීමේ වැදගත්කම අවධානය කරමින් ඒ සඳහා තව තවත් ධෛර්යමත් කිරීම අප සිත්වලට තදින් කාවැදුණු නිසා දෝ ඊයේ සවස පරියංකයේදී කවදාවත් නැතිතරම් ඊතා හොඳට අරමුණෙහි සතිය පිහිටුවීමට හැකිවිය. කිසිම සිතවිල්ලකට ඉඩක් නොලැබිනි. ඒවා කොයි මොහොතේ හෝ එන්නට බලාගෙන සිට පසුව ගල් ගැසී ගියාසේය. වේදනා සිහිනෙන් වගේ මතකය. ශබ්ද තිබුණද ශබ්ද තිබුණද කියාවත් නොදනිමි. මූල කමඨහන වන නාසය තොල් ආශ්‍රිත කම්පන චංචල ස්වභාවය සියුම් වන බව ඊතා සතිමත්ව නිරීක්ෂණය කෙලිමි. ඉක්මනට එය ගෙවි ආලෝකවත් හිස් භවෙහි බොහෝ වේලාවක් කිසිම බාධාවකින් තොරව සිටීමේ හිරිවැටි ගිය ගල් ගැසුණු කය දැනුනේ යකඩ බටයක් නමා සැදුරු කඩයක් හිස් අවකාශයේ ඉඳා තිබු ලෙසටයි. බෙල්ල ඉදිරියට නැමෙන විට සිහියෙන් නැවත කෙලින් කරගතිමි. කය හිස් අවකාශයේ රඳවා තිබෙන හැඟීම ඇති වූ බැවින් සමතුලිත බව ඇති කර ගැනීමට අසුනේ හරිබර ගැහි නැවත හිඳගත්තද සතියට හෝ සමාධියට කිසිදු බාධාවක් නොවිය. සතිය පිහිටා තිබුණේ හිසට උඩින් හා ඉදිරියෙන් අවකාශයේ යම් යම් තැනක වගේ දැනුණේය. ගල් ගැසුණු ස්වභාවය තිබුණත් වේදනාකාරී නොවිය. දෙනෙත් වලට සුවදායි බවක්ද ඕනෑතරම් වේලාවක් සිටිය හැකි බවද දැනුනි. හිස මට්ටමින් ඉහළ අඳුරු බවකුත් ඇස් මට්ටමින් පහළ තරමක් ආලෝකමත් ඇති කුටියක යකඩ බට නමා සෑදූ මා සිර කර ඇත්තාසේය. වරහන් තුල රාත්‍රී ධර්මදේශනාවෙන් ඇසීම ධර්මදේශනාව ඇසීමෙන් පසු මට දැන් සිතෙන්නේ ඒ කයේ නෙගටිව් එක කියාය. මෙසේ ඒකාකාරී ස්වභාවයකින් નિયમિત පෑ නිමවනතුරු සිටියෙමි. වෙනසක් වේදෝයි සිතා තව ටික වේලාවක් සිටියෙමි. අර හිරිවැටුණු යකඩ කය ඇතුළතින් වේදනාව බවට පත් වෙන්නට පටන් ගති. වේදනාව දැරිය හැකි එකම ඒකාකාරී ස්වභාවයක් මිස වෙනස් වීම දකින්නට තරම් විචිත්‍ර බවක් නොවිය. එහි ඇතිවීම දැනගත්තද Nirodhe බලන්නට බැරි විය. කාලයක් ප්‍රමාද විය. ඒ නිසා පරියන්කෙන් නැගිටිමි. පැයකට පමණ පසු නැවත පටන්ගත් ඊයේ අවසාන පරියන්කේද ඉහත ආකාරයටම ඊතා සතිමත්ව ඉක්මනින් හිස්තැන්ට පැමිණ කලින් නැවතූ තැනින් නිකම් එනම් වේදනා වලින් පටන් ගත්තේය. මුළු කය ඇතුළතින් එකම රැල්ලක්සේ තදින් මිරිකන ස්වභාවයකි. රිද්මයානුකූලව ඇතිවීම නැතිවීම නිරීක්ෂණය කෙලෙමි. ඊතා වෙහෙසටපත් වීමි. නමුත් දරන්නට බැරි තරම් වේදනාවක් නොවේ. කාලේ නිම වූ බැවින් වේදනාව තිබියදීම පරියංකේ නිම කළෙමි. ධර්ම දේශනාවට පැමිණි වරහන් තුල ධර්ම දේශනාවට පැමිණීමට අවශ්‍ය නිසා. නමුත් දිගටම කයේ වේදනාකාරී කම්පන තිබිනි. එහි ඇතිවීම නැතිවීම දැනගතිමි. ස්වාමීන් වහන්ස එකම වෙනසකට වූයේ අද උදේම පරයන්ක භාවනාවේදී මූල කමටහනවත් හරිහැටි සතිය එක දිගටම පිහිටවා ගැනීමට නොහැකි වීමයි. ඒ හේතුවෙන් හිස් තැනට අත්දැකීමට නොහැකි විය. සිතවිලි දිගේ යමින් ශබ්ද වේදනා දැනගනිමින් මුළු පරයන්කෙම ගත විය. සතිය සොයා ගැනීමටවත් නොහැකි විය. සංග වී ගොස් ඇතිසේය. සතියේ අනිත්‍යතාවය තේරුම් ගනිමින් සිදුවන දේ සිදුවන සියලු දේ දැනගනිමින් සිටීමේ කිසිම පසුතැවීමක් අසතුටක් නොවිය. මේ සියල්ල දැනගත්තේද සියලු අරමුණු කෙරෙහි සතිය පිහිටුවා සිටි නිසා නේදයි සිතේ. මෙවැන්නක් කලින් සිදු වී නැත. සිත වෙහෙසටපත් වී තිබූ නිසා දැයි නොදැනෙමි. ස්වාමින් වහන්සේ පළමු ප්‍රශ්නය. මෙසේ වන්නේ කුමක් නිසා වන්නට පුළුවන්ද? එසේ නොවීම සඳහා කළ හැකි අනුග්‍රහයක් උපදේශක් වෙතොත් ලබා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අද උදේ ඉතිරි පරියංක දෙකද ඊතා හොඳින් සතිමත්ත පෙර විස්තර කළ ආකාරයට බොහෝ ලෙසින් සමානව සිදුවිය. දෙවන ප්‍රශ්නය. ඉහත විස්තර කළ ආකාරයට භාවනාව කිසිම වෙනසක් නොවි. ඊටාම ඒකාකාරී ස්වභාවයෙන් සිදුවන විට තව කොපමණ වේලා බලා සිටිය යුතුද? යම් අවශ්‍යතාවයක් සඳහා පරයන්කෙන් නැගිටී සිටියාට වරදක් නොවේද? පරයන්කෙන් පසු දිගටම සතියෙන් සිටීමට එහි නැතිවීම දැනගන්නයි ඔබ වහන්සේ ඊයේ යම් ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කළා. නමුත් නැගිට්ට පසු ඒ සංසිද්ධියට ඒ සංසිද්ධියම පවතින නිසා ඒට සතිය පිහිටුවීමට අමාරුයි කියා හිතෙනවා. ඒ සංසිද්ධියම නවතින නිසා ඒට සතිය පිහිටුවීම අමාරුයි කියා හිතෙනවා. අපට අනුකම්පා කර උපදෙසක් දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාදේ වේවා. සතුටුයි විස්තරය හොඳට විස්තර කළා තියෙන සහගණින් අයටත් හොඳයි. නමුත් අර හැමදාම චිට්ටක වැඩ කරන්නේ අස්සය හැමදාම වැඩ කරන ඉඳලා තමයි අස්සය වැඩ කරන්නේ. ඒ දාට තින් ගාණක් එනවා. අපි දාන හැමදාම චිට් එක දාන්න හිතනවා අදත් අස්සය වැඩ කරයි අදත් අස්සය වැඩ. ඒකනේ ඒගොල්ලෝ පාන් කන සල්ලි වලින් හරි චිට් එක දාන්නේ. ඒ වගේ තමයි භාවනා කරනකොට ඉඳලා හිටලා හරියනවා ආයෙ වරදිනවා. වරදිච්ච වෙලාවට තේරෙනවා ආයෙත් අතෙන් යන්න පුළුවන්. අන්නේ තියේදී කරගෙන යන්න. ඉරියව මාරු කරාට පස්සෙත් සතිය පවත්වන්න පුළුවන් කියලා ඉස්සෙල්ලා ලියලමක් තියෙනවා. ඒක දිගට කරන්න දැන් තියෙන්නේ Taman අතේ අඩුපාඩු අඩුම කැඩුම ටික තියෙනවා. මේ පරිශ්‍රණය කර කර කර කර බලනකොට පැරදීමක් නැහැ මේකේ. පතර යමකුත් නැහැ. ඉස්සරහටමයි යන්නේ. ඒක නිසා මේ කියමනෙන් වෙන්නේ බෙදා හදා ගැනීම නමුත් ප්‍රශ්නට උත්තරේ තියෙන තමන් තුළමයි. මේ හොයාගත්තු උපකරණ ටික අඩුම කැඩුම ටික දාලා මේ පරිශ්‍රණය දිකට කරගෙන යන්න. එnde ende ende ende මේ තමන් ආයෝජනය කරපු කාලය පිළිබඳ ලොකු සතුටක් ඇති වෙනවා. කරන කරන එක හරියන පැත්තට එන්න තියෙන ඊට වැඩි. ඒ නිසා අඛණ්ඩව ශ්‍රද්ධාවෙන් දිගට කරගෙන යන්න ඕන. ගරු ස්වාමීන් වහන්ස ප්‍රථම වතාවට මෙම වැඩමුළුවට මාගේ භාවනා අත්දැකීම් ඉදිරිපත් කරමි. සක්මන් භාවනාව මීට පෙර කීප වතාවක් මෙම භාවනා වැඩමුළුවට සහභාගී වී ඇතත් සක්මන් භාවනාවේ නියම අගය වටහා ගත්තේ මේ වතාවේදීය. මුලින්ම වම දකුණ ලෙස සතිය පිහිටුවීම ආරම්භ කළ අතර දැන් ආයාසයෙන් තොරව සක්මන් මළුව කෙළවර තෙක් සිහිය පිහිටයි. විටක සෙල්ලම් වයසේ දරුවෙකු රේල් පීල්ලක් මත සිරුර සම්බරව තබාගෙන යන්නක් මෙන් ඊතා ආශාවෙන් සක්මන් කරමි. එය નિરાයාසයෙන්ම සිදුවේ. පරයන්ක භාවනාව. කිසිම දිනක මාගේ නාස්පුඩු අග හුස්ම රැල්ල දැනෙන ස්වභාවයක් නොතිබූ නිසා මුල සිටම හුස්ම ගමන් කරන මාර්ගයේ මැද පෙදෙසේ වායු චලනයේ නිරීක්ෂණයට යොමු වී සිටීමි. දින කිහිපයක සිට වායු රැළ වරහන් තුල ආශ්වාස ප්‍රශ්වාස දෙකම තනි ධාරාවක් වී සිහින් වී විසිරී යයි. ඒත් සමගම මුළු සිරුරේම ඇතිවන උණුසුම් ස්වභාවයක් සෑම විටම අත්දකිමි. සමහර විටක දැරිය නොහැකි තරම්ය. එහෙත් මෙය භාවනාවේ අතුරුඵලයක් ලෙස සාදර කරමි. කිසිම දිනක ආලෝක සංඥාවක් අත්විඳ නොමැත. මුල් කාලයේ එවන්නක් බලාපොරොත්තුෙන් සිටියද දැන් එසේ නැත. පරයන්ක කීපයකදී ඊටත් හද වේදනාවක් වරහන් තුල කකුලේ දැනිනි. එය ඉවසා දරා සිටීමට උත්සාහ කෙලිමි. සංසුන් තැම්පත් මනස ඉහළිනුත් කීරිගාන වේදනාව පහළිනුත් ඉහළිනුත් කීරිගාන වේදනාව පහළිනුත් ලෙස නිරීක්ෂණය කෙලිමි. වේදනාව නොසලකා සිත සතියේ තබා ගැනීමට වෙරදරා බැරි වූ විට ඉරියව් මාරු කෙලිමි. කීප විටක් මෙසේ කිරීමෙන් පසු දැන් වේදනාව පැමිණෙනවා අඩුය. පැමිණියත් දරාගත හැකිය. එන්නේද පෙරට වඩා බොහෝ පමා වීය. මුලදී තරම් සිතුවිලි බහුල නැත. එහෙත් කලාතුරකින් පරයන්කවලදී කලකිරෙන තරමට සිතුවිලි බහුල වූ අවස්ථාද විය. හුස්ම සියුම්ව නොදැනී ගිය පසු හඳුනාගත නොහැකි වරහන් තුල නින්දත් නොනින්දත් අතර අවස්ථාවකට නිතරමපත් වේ. හැකි සෑම විට මේ අවස්ථාවට එළඹෙන විට හඳුනා ගැනීමට උත්සාහ කරමි. එහෙත් තවම අපරාධය. අනෙකුත් යෝගීන් නිතරම පවතින ශූන්‍ය අවස්ථාව කුමක්දයි කුතුහලයක් මටත් ඇත. එහෙත් ප්‍රතිඵල බලාපොරොත්තුෙන් භාවනා කිරීම නිෂ්ඵල බව දනිමි. පොදු කමඨහන් පිරිසිදු කිරීමේදී මට මුල් දිනවල පැන නැගුණු ප්‍රශ්න සියල්ලටම වාගේ පිළිතුරු ලැබුණු හේන් මාගේ අත්දැකීම් ලිවීමට පමා කෙලිමි. මාගේ භාවනා ක්‍රමයේ වැරදි ඇතොත් hama වී නිවැරදි කර දෙනසේක්වා. ත්වන් සරණයි. නෑ මේක ඇත්තටම ආධුනිකයෙක් වශයෙන් නැත්නම් අලුතෙන් ලියන්න හදන කෙනෙකුට හොඳ ආදර්ශයක් විදිහට උත්සාහ කරලා තිනවා. ඒ වගේ අර ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. මේ ආලෝක සංඥාව බලාපොරොත්තු වෙනවා නම් ලයිට් බිල ගෙවලාද කියලා බලන්න නැත්නම් හම්බ වෙන්නේ නෑ. තමාරු තිබිලා නැති වෙලා යනවා. ඒකකටත් කියන්න තියෙන්නේ මේ ලයිට් බිල ගෙවලා නැත්නම් හම්බ වෙන්නේ. ඒ වගේ වේදනාව එනවා කොයි එකෙත් එච්චරයි. ඒක නිසා කරගෙන කරගෙන යන්න පේනවා අපි මොන තරම් ජෝ කරලාද කියලා. එන දේවලුත් යනවා. ඉඳපු ගමන් හෙන්න ගහන්න හිතවිලි එනවා. වහකන්න හිතපුවෙන් දන්න මොකක්වත් නැහැ. එක දවසට වේදනාව එනවා. පුකුත් නැහැ පුපුරු ගන්න. අනිදාස මොකක්වත් නැහැ. ඉතින් මේවට කතන්දර ගොතන්න ගත්තොත් කවද ඉවර වෙන්නේ? ඒකට කියන ෆැබ්‍රිකේෂන් කියලා. නැත්නම් මේ ප්‍රපංච කරනවායි කියලා. අපි ප්‍රපංච කරන්නේ කවුරුර උත්තර දෙන්න ඉන්නා කියලා හිතාගෙන කවුද උත්තර දෙන්නේ? ඔක කාගෙන හිටපන් ඉවසපන් පපුව කියලා වතු ටිකක් ගාගන්න භාවනා කරන එකයි තියෙන්නේ. කියන එක හොඳයි. කියනකොට අපි ඔක්කොමලා ඉන්නේ එකම බෝට්ටුවේ කියලා ඔක්කොටම තේරෙනවා. විශේෂයෙන්ම මේ ලියා ගන්න බැරි වේදනාව වලින් පෙළෙන අයට, හිතවලින් පෙළෙන අයට මේක ලොකු අර ඌටත් තොරි නම් මටත් තොරි නම් සොරි කියන්න දෙයක් නැහැ ඌටත් බලනකොට සොරි මටත් තොරි. ඉතින් ප්‍රශ්න නැහැ සොරි කියන්න දෙයක් නැහැ. බලනකොට ඔක්කොටම හොරි. මොන සොරිද? අපි හිතන්නේ ඉතල මට විතරයි හොරි කියලා නෑ. එහෙනම් සොරි. බලනකොට ඔක්කොටම එකම හොරියේ තියෙන්නේ. හරි ජොලි. එතකොට එක පවුලේ ඔක්කොමලට එක ලෙඩේ තියෙන. අපි යනවා කම්පොටු කමටහන් සුද්ධ කිරීමට තව ඉස්සරහ යනවා. ගරුතර පූජ්‍ය පූජ්‍ය පාදයන්න් වහන්ස සක්මන් භාවනාව සුපුරුදු ලෙස සතියෙන් යුතුව කරමි. මෙම පංචස්කන්ධය සුඛ සුභ නিত্য හා ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැතයි යන්න ඇවිදින විට දැනෙන කායික වේදනා හා අනෙකුත් ක්‍රියාවලිය ඇසුරෙන් නිතතින්ම මෙනෙහි වෙයි. හරසුන් බව වැටහි. පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ වූ ආනාපානයේ එම සංඥාව බොහෝ වේලාවට සැඟවී ගත් අයුරු ඇතෙහි ඉඳහිට විවිධ සිතුවිලි මතුවීම මතුවේ ඒ විගසම ඒවා ප්‍රතික්ෂේප කිරීමට ගොස් ඇතම් විට ධර්මමය වශයෙන් ඒවාගේ යථා ස්වરૂපයේ විමසීමෙන් ඒවා බැහැර කරමි සිත නිදිගත් ස්වરૂපයේ පවතින අවස්ථා වැඩිය. විටක ගැස්සීමකින් තිගැස්සීමකින් වාගේ පරක හිස පහතට වැටෙන බවක් හෝ දැනීමක් නැවත සිත අවදි වෙයි. එවැනි අවස්ථාවල ආනාපාන සංඥාව ඇතැම් විට කෙටි වේගවත් බවකින් හෝ සියුම් අප්‍රකට ලෙස හෝ යන්තම් ප්‍රකට ස්වභාවයකින් දැනේ. පංචස්කන්ධේම පවත්නා අනිත්‍ය දුක්ඛය අනාත්මය බවම ඒ ක්‍රියාවලියේ යෙදෙන විට ඇතිවන ඇතම් රළු ඇමත් ඇතැම් විට සියුම් වේදනා අනුවත් ධාතු මනසිකාරය අනුවත් වටහා ගනිමි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව යන සතර සතිපට්ඨාන මිශ්‍රව සිදු කෙරෙන ආකාරය දැන් පැහැදිලි වේ. උදෑසන පරයන්කේදී සිත නින්දෙන් නවදී වූ මොහොතක මතු වූ සිතවිලි වැලකි. අනෙක් ධානවල රැඳීමට වඩා අනෙකුත් මනෝමය අත්ත් ප්‍රතිලාභයකට අරහත් අත්පතිලාභයට පරම අපේක්ෂා අපේක්ෂාව කොට යා යුතු බවක් සිතුනි. අදිෂ්ඨාන කෙලිමි ඉදිරියේ ඒ සඳහා කටයුතු කිරීමට තදින් සිතට ගනිමි. මූල කර්මස්ථානයේ ලෙස ආනාපානයම තබා ගනිමින් සතිය වඩ වඩා ප්‍රබල කර ගැනීමෙන් ඒ සඳහා අවශ්‍ය සමාධිමත් බව මෙන්ම ප්‍රඥාවද වඩාගත හැකි බව ඔබ වහන්සේගේ දේශනාවලින් පැහැදිලි විය. මේ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විශේෂ උපදෙස් ලබා ගැනීමට ගෞරවයෙන් යුතුව අපේක්ෂා කරමි. මා පිළිබඳ මා පිළිපඳින ක්‍රමේ හෝ වටහා ගන්නා ක්‍රමේ වරදක් ඇතොත් අඩුපාඩුවක් ඇතනම් මේද පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය වූ බෝධියකින් නිවන්සුව ලබා ගැනීමට මේ අත්බැවිමිද මේ අත්බැවිහිම ලැබේවා. තෙරුවන් සරණයි. මේක නැවත නැවත කරන්න බාධාවක් නැත්තම් ඒක අපි පෙර කළ පිනක් කියලා හිතා ගන්නවා. බාධාව එන්නේ බොහෝ විට මේකට සැක කිරීමෙන් තමයි. ඒ නිසා නිසක භාවය මේ අදිමොක්ඛය ඒක මේ මෙච්චරකයි කියලා ගාණ හිතන්න බෑ. ඒකටම තමයි සද්ධාව කියන්නේ. ওই සද්ධාව කියන්නේ සාමාන්‍ය ප්‍රසාද සද්ධාව නෙමෙයි. Taman මේ කරපු වැඩේ හරි. ඒක මාන්නක්කාර වැඩක් නෙමෙයි. වැඩි කරලා එන්නේ ඒ සද්ධාව බුද්ධ ඥානාන්තරත් අපිට දෙන්න බෑ. අපිට දෙන්න පුළුවන් ප්‍රසාද සද්ධාය නිසා මේ වැඩෙන්නේ සද්ධාව කියලා හිතන්න. ඕකට කියන ඕකප්පන සද්ධාව වතුරට බහින්න වගේ. ඒක තමයි කවදා හරි ප්‍රත්‍යේක ප්‍රත්‍යක්ෂණය ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඉතින් මේක දිගට කරන්න බාධාවක් නැත්නම් අන්න එච්චරයි අපේ පෙරපින කියලා කියන්නේ. මොන බයෙන් හෝ වේවා ඇතුළෙන් හෝ බාධාවක් ආවනම් ඊට පස්සේ ඉතින් ආයෙ කරක බින්දුවටම බයින. ඒක නිසා මේකට අනුග්‍රහ කරන්න කියනවා. විපස්සනා වශයෙන් අනුග්‍රහ කරන්න කියනවා. මේ ගත්ත ගැම්ම අලහප්ප ගන්න නැතුව ඉදිරියට ගෙනියන එක තමයි ඕනම කෙනෙකුට වඳින්න. ඕනම කෙනෙකුට ජීවිතෙත් පූජා කරන්න. ඉල්ලන කැවුත් හරි දෙන්න. තමන්ගේ මේ භාවනාවට බාධා නැතුව යන ගමනට යාප්පු වෙන්න ඕන දෙයකට. ගරු ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවේදී මා මූල කර්මස්ථානයේ ලෙස නාසයේ හුස්ම පිටවන සහ වදින ස්ථාන නිරීක්ෂණය කරමි. මෙසේ මිනිත්තු 5-10ක් පමණ සිටීමෙන් පසු මා එක්තරා ස්ටේට් එකකට පැමිණේ. සමහර භාවනාවලදී හුස්ම වාර 5ක් 6කට පසු මෙම ස්ටේට් එකට පැමිණේ. මාගේ ප්‍රශ්නය නම් මෙම අවස්ථාව සමාධියද නැතහොත් වෙන අවස්ථාවක්ද මෙම අවස්ථාවේ ලක්ෂණ පහත පරිදිය ඇඟට සනීප නිස්කල පළවෙනි එක ඇඟට සනීප නිස්කලංක ගතියක් දැනේ ඇඟ නිසල්මනී පවතී දෙක S දෙකෙන් කිසිවක් නොදකිමි සාමාන්‍යයෙන් S දෙක වසා සිටියාම පෙනෙන ස්වરૂපය හා සමාන වේ තුන බාහිර ශබ්ද සියල්ල හොඳින් නැසේ හතර සිත ඔහේ අරමුණු වෙනතෙක් බලා සිඳී. විටින් විට අරමුණු එයි. ඒ සිතවිල්ලක් බව අවබෝධ කරගනි. ඊට පසු ඒ යණ්ඩයයි. ගොඩක් වෙලාවට සිතවිලි අතීත සිතවිලි අතීත රූපයක් හෝ සිද්ධියකි. පහ. අනාගත සිතවිලිද ඉඳ හිට පහළ වේ. 6. සිතවිල්ල අවබෝධ කරගත් පසු නැවත සිතවිලි එනතෙක් ඔහේ සිත බලා හිඳී. 7. සමහර වෙලාවට කර්මස්ථානය ප්‍රකට වේ. එවිට සිත හුස්ම දෙසට යොමු වේ. ටික වේලාවකට පසු ආපසු මේ සිතේ ස්ටේට් එකට පැමිණේ. මේ සමාධියද කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔබ නැවතත් කියනවා මේ தત્ත්වයේ දිගට පවත්වාගෙන යන්න බාධාවක් නැත්නම් කරුණාකර මේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න යන්න එපා. ඒකේ වෙන්නේ ඔට කෙනහෙලේක. මේක දිගට පවත්වා ගන්න. පවත්නකොට ඔය සැක ඇරලා දෙන එක මේකේ මේ භාවනාවේ වගකීමක්. එහෙම නැත්තම් තියෙන්නේ සැක මේ ශ්‍රද්ධාව නැතිකම. ඒ නිසා මේක දිගට කරගෙන යන්න බාධාවක් නැත්තම් දෙයියන්ගේ පිටින් හරි ගන්න බුදුන්ගේ සන්නෙන් හරි ගන්න පෙරපිනින් හරි කමන්නේ. අන්න ඒක තේරුම් ගන්න දිගට කරන්න. ඔය අහලා බේරන්න ගියාට අහන්න යෑමෙන්ම වෙන්නේ අර තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥානයේට අව탁සීරුවක්. මම ඒ නිසා ප්‍රශ්න අහන්න එපයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් මතක තියාගෙන ඉන්න බාධාවක් නැත්තම් පෙරපිනක් ඒක විතරක් සාදු කියලා අනුමෝදන් වෙමින් මේ தත්ත්ව දිගට ගිච්චාම මේක සමාධිය වෙච්චාමකෝ මේක සමා සතිය වෙච්චාමකෝ නිකන් හම්බ වෙන කොනාලි යන් බලන්න ඕනේ නෑනේ. දිගට යන එකයි තියෙන්නේ. පෙරුවන් සන්නයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ ඔබ වහන්සේට කතා කළ පසු මාගේ සක්මන් භාවනාව පසු භාවනාව පසුබෑම ගැන මම දුක්ුණෙමි. පසුතැවෙනුමේ. නමුත් දිරිය ගතිමි. ඊයේ සවසත් අද උදේ පාන්දරත් හිතට දිරියගෙන සක්මන් කෙලිමි. නමුත් මා කර ඇත්තේ සක්මන් භාවනාව බව වැටහුනේ දවල් දාණයෙන් පසු ඇවිදින විටය. ඔබ වහන්සේ පවසන ආකාරයට සක්මන් කරන තුරු සක්මන් කළ නොහැකි බව මේ වෙලාවේ අවබෝධ කරගතිමි. සමහර පැවසූ සමහරු පැවසූ පරිදි වයින් කළ බෝනික්ක කුහා සමානය. නවතින්නට නොසිතේ. දැන් මම හොඳින් සක්මන් කරමි. දනහිසෙන් පහළ නොමැති සෙයකි. අනුන් වෙනුවෙන් වෙහෙසෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ත්වන් සරණයි. මොකද මම අනතුරු අංග වඩා නෙවෙයි ආයසරයක් අර හිටපු තැනට වැටෙනවා. එතකොට ආයසරයක් වම දකුණ ඔසවනවා තබනවා. ඔසවන ඔක් දිගට කරන්නේ. ගියාට පස්සේ තමයි ආයසරයක් ඔය નિરાයස තත්ත්වයට වැඩේ. නිසා નિરાයස තත්ත්වයටපත් වුණාට පස්සේ මම කරපු ඔක්කොම මොඩකම් කියලා හිතන්න එපා. ආයසරයක් අර ඔය નિરાයස තත්ත්වයේ තියා කකුලක් කුසල කකුලක් තියන්න බැරි තැනට එනවා. එතකොට ආයෙත් බිග්ිනර්ස් මයින්ඩ් එක ගන්න. ආයෙත් ආධුනිකෙක් වෙලා කරන්න. ඊට පස්සේ එනවා. ඉතින් මේ වගේ හතර සැරයක් කෙරුවට පස්සේ තමයි තේරෙන්නේ මේ රේඛීය ක්‍රමයට මේක කරන්න බෑ. මේක නිකන් වෙන මේට්‍රික්ස් එකක යන්නේ. ලක්ෂ වාරයක් කරන්න හරියනවා. ආයෙ වරදිනවා. එක සැරයක් හරි ගියාම හිතුවොත් එහෙම දැන් ඊයේ හරි ගියා අයියා වෙ නැත්තේ කියලා ධර්මයේ ගැඹිරත්වය දන්නේ නැහැ. ඒ නිසා ඕක මේ ඉතිර පැත්වීමක් උසසීමක් කියලා හිතන්න එපා. නයින්සා ඉනිමන් ක්‍රීඩාව තියෙන්නේ. නායකයෙක් ළඟට ගියොත් බක්කාල වැටෙනවා වලිගට යනවා. ඉනිමංගල මුල්ලට આવොත් උඩට යන්න පුළුවන්. එළිය ඒ ක්‍රීඩාවක්. ගෞරවනීය ස්වාමින් වහන්ස අද දිනේ පරයන්ක භාවනාවේ ලද අත්දැකීම් අනික් දිනවල විකාශයක් ලෙස පහත සාරාංශ කරමි. මූල කර්මස්ථානයේ වන ආශ්වාස ප්‍රශ්වාසයේ ඊතා ඉක්මනින් ගෙවි ගොස් නොදැනී යන අවස්ථාවටපත් විය. වරහන් තුල දෙවන දිනේ සිට අද දක්වාම සෑම පරයන්කයකම මේ අත්දැකීමි. දැනී නොදැනී යන අවස්ථාව සුළු කාලයක් පැවති සම්පූර්ණයෙන්ම නොදැනී යත්ම ආලෝක සංඥාත් වරහන්තුට බ්‍රයිට් ලයිට් පැමිණ දිගටම පවති. ලයිට් බිල ගෙවලා. මම මෙය අවධානය යොමු නොකරන අතර වார்த்தාව සඳහා පමණි. මෙසේ අරමුණක් නැතුව සෑහෙන කාලයක් සිටි හැක. මුලදී අරමුණ නැතිව යන විට බලවත් කම්පන වරහන් තුල ආපසු හැරීමේ සිටිවිලි ඇතිවද ඔබ වහන්සේගේ පිහිටෙන් එය පසු කරගත හැකි විය. වරහන් තුල තියෙනවා මේ පළමු ආර්තාවේ සඳහන් කෙලිමි. දැන් අරමුණක් නැති අවස්ථාව ආයාසයෙන් තොරව පැමිණේ. ඉන්පසු ඇස්වසාගෙන දැසරියක් මෙන් වැටදුනා. ඉන්පසු අස්වසාගෙන දැසරියක් මෙන් ඊට අවදිමත් අවස්ථාවකටපත් වේ. ඔබ වහන්සේගේ උපදෙස් අනුව මෙය නිපිතා අවස්ථාව ලෙස පසුව වටහා ගතිමි. මෙම අවස්ථාවේදී බාහිර සාධක නිසා වරහන් තුල තියෙනවා ශබ්දයක් සිතුවිල්ලක් වැනි ඉන්ද්‍රියන් තිබුණ බව හැඟුණද අවශ්‍ය නම් යන්නට හැරිය හැකිය. කීප දිනකට පෙර මෙම අවස්ථාවේ සිටින විට ප්‍රීතිජනක ෆ්ලක්ස් එකකින් වෙලී යන්නාසේ දැනුනි. දැන් සෑම අවස්ථාවකම පරියංකයේ භාවනාව විකාශනය වන විට මෙය දැනේ. දිනක් රාත්‍රී නින්දේදී නිබිදා අවස්ථාවට පත්වීමේ අත්විඳෙමි. මෙය සහ නින්දෙන් පසු අවදි වීම සම්පූර්ණයෙන් දෙකක් බව ප්‍රත්‍යක්ෂය. නිබිදා අවස්ථාවෙන් පසු පූර්ණ අවදිමත් භාවයක් ඇත. සතිය නොකැඩී බලවත් ලෙස පවතී. මා දිගටම මූල කර්මස්ථානයේ විකාශයේ දෙස නිරීක්ෂණයෙන් භාවනා කෙලිමි. ඊයේ මේ ප්‍රීතිජනක ෆ්ලක්ස් අවස්ථාවේ මිදී ශරීර පීඩන කිසිවක් නොදැනෙන වරහන් තුල හරියට ස්විච් ඔෆ් කරාමෙන් තත්වයකටපත් විය. කකුල් කකුල් පිට සහ බෙල්ලේ පවතින ඒකාකාරී වේදනාවන් සියල්ල නැති වී ගියක් මෙනි. මේ අවස්ථා හතර අනුක්‍රමයෙන් සෑම පරියන්කේදීම මද වශයෙන් හෝ අත්විඳීමි. විටින් විට මූල කර්මස්ථානයේ ඊතා සියුම් වශයෙන් මතුවී නිරීක්ෂණය කරන විට අතුරුදහන් වේ. අද දින මෙසේ මතුවීම නැතිවීම බෙහෙවින් තිබුණි. අවසන් පරියන්කේදී මේ දෙක එකතු වී බ්ලැන්ක් රික්තයක් මෙන් අවස්ථාවකටපත් විය. මේවා දෙස මම උපේක්ෂාවෙන් බලා සිටින අයුරු අවබෝධ වේ. මේ ලීවේ කමටහන් වාර්තාවක් වශයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ හරි ඉස්සල්ලාකට කිව්වාගේ මේකෙත් කියන්න තියෙන වගේ අරමුණු ගෙවීම දිහා බලලා බය වෙන්නේ නැතුව ඉගෙන ගන්නට කිනාට ඊගාට ඒමකට අරමුණු මතුවීම දිහා පශ්චාත්තාප වෙන්නත් එපා බය වෙන්නත් එපා ඒකත් වෙනවා. ඒක ආවට පස්සේ කවුරු කරන දෙයක් නෙවෙයි අර ගෙවීමේදී ගෙවීමට හැරි බලන ගතිය තිබුණා නැති කරගත්තා වගේ මේ එන එකත් වෙනවා. ওই දෙකටම ගණන් ගත්තොත් තමයි ප්‍රශ්නේ. ඒක හොඳම ගැම්මේ ඉන්නේ ගෙවීම දිහා බැලීමේදී ගෙවීම් දිහා බලලා පුරුදු කරගත්තට පස්සේ ආයෙත් දැන් ගෙවීම් බැලුවොත් ඇති කරන්නේ නැහැ. ඒ නැහැ තියත් බලනවා. එන්න දිහත් බලනවා, ගෙවෙන දිහත් බලනවා. දෙකටම නොසලී සිටීම තමයි අපි නිබ්බිදාව කියන්නේ. ඒතෝ නිබ්බිදාව කියලා ඔය අඳින චිත්‍රෙම නෙවෙයි නිබ්බිදාව කියන්නේ. ඒක වින්දනයක් විඳින්නේ නැහැ. ආවයි කියලා විඳින්නෙත් නැහැ, ගියයි කියලා විඳින්නෙත් නැහැ. ඒකට අපි ඒ රිමෝට් කන්ට්‍රෝල් එකේ කන්ට්‍රෝල් එක නැති වුණා වගේ. ආවම ඔකෝ ගියාම ඔකෝ. ඒකට තමයි ඔය පාර කැපීගෙන යන්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අද දින පරයන්කේ පිළිබඳ විස්තරයක් කරන කරනු කැමැත්තෙමි. මා පරයන්කේ වාඩි වී ඉරියව්ව දෙස හුස්ම දෙස බලා සිටීමි. පෙරදාමෙන් පතුල් දෙක පොළොවටද පස්ස පුටුවටද පිට ඇඳටද ස්පර්ශ වූ අතර දෙයත්ලේ මහපට ඇඟිලි දෙකේ ස්පර්ශය ගැන වැටහීමක් තිබිනි. මෙයට ඉරියව්වසේ නම් කරමි. හුස්ම ගන්නා බවත් වැටහුණද නාසයෙන් කිසිම දැනීමක් නැත. පපුව හා බඩ ඉස්සෙන හා පහත් වෙන වග හැඟිනි. මුල් පෑහි ඉතා සුළු දැනීම් තිබූ අතර ඉරියව්වටද අවට පරිසරයෙන් ශබ්දවලටද පූර්ණ අවධානය තිබුණි. එම පෑයේදී සිත බොහෝ බොහෝ දොඩමළු ස්වභාවයක් පැවතිනි. දෙවන පෑයේදී දැනීම් රාශියක් පසු කර ගියේය. ඒවා නම් කට බාගෙට ඇරීම සහ කටෙන් කෙලවැක් කිරීම හා බෝල පිම්බීම වැනි ස්වභාවයක්. ඉන්පසු කට වැසෙන විට දිව යලි සැකසී දිව යට වියලි ස්වභාවයක්. ඉන්පසු දිව යට කෙල කාන්දු අතර දිව යට ඉස්සරහා කොන මත විදුලි වැනි හැඟීමක් හෝ පුපුරු ගැසීමක් හැඟිනි. එය නැති වී ගියේ. ඉන්පසු යාමෙන් ඔළුව දෑතින් බදා අල්ලා මුළු ඇඟම ඔලුවෙන් නිස්සීමට තැත් කරන්නාක් මෙන් දැනිනි. ඒ නැතිව ගොස් වම් උකුල් ඇටය මස්හා කුෂන් හරහා පුටුවේ ලීය මතට තෙරපි තියුණු වේදනාවක් දැනිනි. මා වැරදියට හිඳගෙන ඇති බවද භාවනාවෙන් නැගිටි පසු බොහෝ විපාක ගෙවන්න වේ යයිද සිතුන් යයි සිතුනද ඉරියව්ව මාරු කිරීමට අදහසක් පහළ නොවිය. මේ අතර දනහිස් හා බත් කෙන්ඩාවලද කුකුරු වේදනා ඇතිවිය. මේ සියල්ල අතර ඉරියව්වේ සිත ඇති අතර තනකොළ කපන යන්ත්‍රයේ හඬ දැසේ. ඇස් ඉදිරියේ පීල්ලක් පසුපස තව පීල් පීල්ලක් දෙකක් තිබී වැසී ගියාක් මෙන්ද ඉන්පසුව සියල්ල කළු වී ගියා කළු වී ගිය වගද හැඟිනි. භාවනාවේ මුල් භාගයේදී දහඩිය දැමීමත් දවසන් භාගයේදී සීතලෙන් ඇඟ සලිත කිරීමක්ද දැනිනි. ඉදිරියට යාමට උපදෙසක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේ විදිහට එනේනදී නොසලී යන්න පටන් අරගත්තොත් නානකම් පෙන්නනා වගේ පෙන්නනවා. මේ ඉවරයක් නැතුව පෙන්නනා වගේ පෙන්නුවාට ටික වෙලාවක් ගියාට පස්සේ මේක ගැන හිත කරදර ගන්න නැහැ කියලා එකක් තියෙනවා. හිත කරදර ගන්න නැති වුණාට පස්සේ ඔය එකක්වත් එන්නේ නැහැ අපි ගාව. එන්නේ අපි හිත කරදර ගන්නකන් තමයි. ඒ නිසා ගාලල්ලා කියලා ඉන්න එකයි තියෙන්නේ. ඒ මේ කවුද සොක්‍රටිස් එක දවසක් වෙළඳ පොළ හරහා ඉහිලා කියනවලු මෙච්චර බඩු වෙළඳ පොළේ තියෙන එකක්වත් මට ඕනකමක් නැති කියන මේකේ දක්ෂකම කියලා. ඉතින් මොන කරන්නේ? ඉතින් අර මිනිස්සු කොච්චර උඩ දාගෙන ඇඩ්වර්ටයිස් කරාද? ඇති වැඩක් නැහැ. මට මේ වෙළඳ පොළ කරහා ගියාට එකක්වත් මට ඕනේ නැහැ. ඉතින් බලන්න කොච්චර ආශ්චර්යයක්ද කියලා. වෙළඳ පොළට බැලන වැඩකුත් නැහැ. වෙළඳ පොළ හරහා ගියා, ගම හරහා ගියා, කොහෙ ගියත් ඕනේ නම් තමයි ඔක්කොම අපි අල්ලන්නේ. ඒ නිසා ඉගෙන ගන්න හිත කරදර නොගැනීමේ කලාව. ඕක තමයි ඉගෙන ගන්න. අවසාන ප්‍රශ්නය ටිකක් දිගයි. සන්තෝසයි. ටිකක් දිගයි ස්වාමීනි. අන්තිම පරිච්ඡේදය විතරක් කියමු මේකට. බෑ. ඒක මන් ලිව්වේ හින්දා කොහොම කියවනෝ. <laughs> මෙච්චරත් කියවලා කටේ තාම තියෙනනේ හයියක්. තවත් දිගට ලියන්න. ඒක නවතින්නේ. ගරු ස්වාමීන් වහන්ස මෙය ඊයේ ඇසූ භාවනාවේදී ගීත මතක් වීම පිළිබඳවයි. දෙවරක් ඇසුවත් නැසූ ප්‍රශ්න ගොඩක් ඇත. එසේ ගී මතක් වීම සිත අතීතයට යෑමක් නිසා කෙලේශයක් ඇති වෙනවාද? භාවනාවේදී මේවා මතක් වීම පමණක් නොව ඒ ඇතිවන සංඥා සංස්කරණයකට අලුත් සංකල්පනා ගොඩනැගේ. ඔබ වහන්සේ දේශනා කළ නිර්මාණශීලීත්වය කියන්නේ ප්‍රතික්‍රියාවක්. ප්‍රතික්‍රියාව ක්ලේශයක් කියලා. එතන ඒ නිසා එතනදී කෙලෙස් වැඩි නිසා ඒ වැඩේ නැවැත්විය යුතුයි නේද? මේ සියල්ල සිදුවන විටදීම මට කයේ ඇතිවන කම්පන චංචල හා ඉඳගෙන ඉන්න ඉරියව්වද වැටහි. මේ දැනීම පරයන්කේ මුල් විනාඩි 20 පමණ ගිය පසු සිතුවිලියයි. සිතුවිලි වල බලය වැඩිවන විට ආයාසයෙන් මේ කම්පන චංචල බැලීමට උත්සාහ කළත් විටකයේ සංකල්පනා ඒ කම්පන දැනීම නවත්වන්නේ ජලය තුලින් උඩට එන බෝලයකට අත තියලා නවත්තනවා වගේ. මේ සිදුවන සිත අතීතයට යෑමත් නිර්මාණය කිරීම කිරීමක් මගින් බාහිර වූ සිත කරා යන නිසාත් මට අවශ්‍ය සිත කයට ගැනීමට වුවත් මේ අවස්ථා දෙකේදීම එකම සිත දෙවිධයකට වැඩ කිරීම නිසා මට කෙලෙස් ඇතිවෙන්නේ කෙසේද? සමසිත පවත්න්නේ කෙසේද? ඒ කෙලෙස් ඇතිවීම අවම කර ගැනීම සඳහා ලෑස්ති විය යුතු ආකාරයක් ඇද්ද? පහදා දෙන්න. මගේ පරයන්කය කෙලිස් කෙලෙස් වලින් බර බව වැඩි වන විට කනස්සල්ලක් මතුවේ. තව ප්‍රශ්නයක් තියෙනවා. මේ කෙලෙස් පිළිබඳ කනස්සල්ලට විතරමයි කෙලෙස් කියන්නේ. කෙලෙස් වල කෙලෙස් කියලා જાතිය මේක නෑ. බුදුසසුන කියනවා යමක් ඇවිල්ලා ඒක වෙන පශ්චාත්තාප වුණාම ඒක තමයි කෙලෙස්. අනිත් ඒවා හේතුඵල ධර්ම කියන ඒවා. දැන් බුදුජානනාචේ වුණත් කාරණාවක් වුණොත් එimhe ජාතක කතාවක් ඇදලා කියන්නේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ ඒක අර්ථය සපේනවා. ඒකට පරණ ගාතත් ඇදලා කියනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේකට පශ්චාත්තාප වීම තමයි. එච්චරයි බුදුරජාණන් කියනවා බේන්තිං is not to worry. ඒක ඒක පශ්චාත්තාප වීම ඉදිරියට ලබා ගැනීම තමයි සදාචාරවාදියා පිහියෙන් අනගන්නවා වගේ හොඳ ස්ටේන්ලස් ස්ටිල් පිහක් කරගෙන මන්නේ අනගන්න කියලා අනගන්න කරන්න දෙයක් නැහැ. නිසා සාමාන්‍ය ඥානෙ බේන්තිං is not to worry. පශ්චාත්තාප උනායි කියලා කෙලස් වැඩි වෙනව මිසක අඩු වෙන්නේ නැහැ. පශ්චාත්තාප වෙන්නේ නැත්නම් අර කෙලෙස් එන්නේ නැහැ. අමාරුයි. මාර් තවත් කොටස් කීපයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. නැති වුණාට කමන්නේ නැහැ. මම නච්ච ගීතවාදිත යන සිල්පදයේ සමාදන් වී සිටියදී මේ ගීපද පැමිණීම සිතින් ගැයීම නිසා මා තුළින් සිල්පදයේ බිඳෙනවා යන හැඟීමක් ඇත. මේ නිවැරදිද? නෑ විතික්‍රමණය වෙන්න එපාය. කෙලස් සිල්පද තියෙන්නේ කායික වාචසිකනේ. මේක තාම තියෙන ඔළුවේ ඒත් පශ්චාත්තාප වෙනව නම් අකුසල් වෙනවා. ඒක කියවන්න සංකතම සූත්‍රයේ සර්වචනසේ සඳහන් කරනවා. පවක් කරලා ඒක නැවත නැවත සමාදන් වෙනව නම් අකුසලේ අපායමයි. එමුනේ වුණා මම කියුවා නේ ඒක වුණා මම ඊට පස්සේ මේක නැති වෙන්න උත්සාහ කරනවා නැත්නම් ඔය පශ්චාත්තාප වීම උද්දරණජාතය අනුමත කරන්නේ නැහැ කියලා දන්නවනම් එයා වගේ බලා ගන්නවා මේ වෙච්ච දෙයට සාපේක්ෂව ඊට පස්සේ කළ යුත්තක් කියනවනේ බුදුහාමුදුරුවෝ සතුම් මරුවා නම් අබේදානෙ දීපා ඒ වගේ මේකෙදී කය හිත තවා ගැනීමට ගන්න උත්සාහය ඒක බුදුහාමුදුර අපිට දෙන මේකට තියෙන රෙමඩි එක. පශ්චාත්තාපේ තමයි අද පෘථජ්ජනය විඳවන. එහෙම නැත්නම් මේ විශේෂයෙන් බෞද්ධයා. බෞද්ධය තම්බි කෙනෙක් හරකෙක් මරුවත් බෞද්ධය අපාය යනවා. ඒ මේ මනුස්සය උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒකනේ සමාදන් වෙන්නේ. අර මනුස්සය මොනවාරි ගතම් එකක් දීලා ජීප්පේ මොන්දියන්ගෙන් හරි. අපි කට්ටිය ඒක අල්ලගෙන ඒක දිහා බලනකොට හරි පව් කෙලිට මේ සදාචාරවාදී. සදාචාරවාදී අත්කිලමතාන යෝගයමයි. කවුරු වැරද්දක් කරත් මේ නෙවුට එන ගහන්න දෙපයි කියලා මෙයාට එන ගතලා. ඒකට කරන්න දෙයක්. ඒකට ඒකට මේ මේ ආගමක තියෙන ආත්ම නිෂේධන ගතිය. ආගමේ හැමදාම සදාචාරවාදයක් දාන සදාචාරය තියෙන්න ඕනේ. ඒක නැත්තේ නෑ. නමුත් ඒක ඒක සීලබ්බත වෙන හැටි සීලබ්බත නොවන වෙන හැටි බලන්න තමයි ඉස්පාසුවක් එන වැඩ කරන ගන්න සීලේ. ඉස්පස්ව නොවන වැඩකට ගත්තොත් පරමාශය. කියන්නේ කෙලස් වෙන්නේ නැහැ කියලා හිතලා කිව්වට කමක් නැහැ. හිතනනේ හිත දාන්න එපා. ඒකට ඒ උනට තමන්ගේ ඉරියව්වට දාන්න. ඒක ඇනලයිස් කරලා විස්තර කරන්න කරන්න <clears throat> තමයි සුදුසුකමකුත් නැහැ. උපකරණ ටිකක් නැහැ. ඒකවල මොකට ඔපරේෂන් කරන්නේ? ඔපරේෂන් එක අස්පත දාන්න. තමන්ගේ වෙනුවට කය හිත පවත්වා. තවත් චුට්ටක් තියෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් ඒවා ඇසීමෙන් ඔබ වහන්සේ තුල ඒවට මනාපයක් හෝ රසවින්දනයක් අභිනන්දනයක් ඇතුව ඔබ වහන්සේට ක්ලේශයක් ඇති වෙනවද? අයියෝ අර කෑල්ල මේ කිවලු සෙන් මාස්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා මට ඔබතුමා පිළිබඳ පුදුමාකාර ආදරයක් තියෙනවා කියලා. ඒ මනසිකවල බය වෙන්න එපා මට දෙන්නේ කොට ඇති වෙන්න බයලජ්ජාව තියෙනවා කියලා. බොහෝ ආදරයක් කරවා. ප්‍රශ්නයක් නැහැ. මයිලඟ දෙන්නෙකුට ඇති වෙන බයලජ්ජාව දෙන ඕන ඕන නාටක වන්නඩපා. ගාලල්ල. ඉතුරුට මන් ලියලා තියෙන්නේ මොකක්ද දන්නවද? මෙසේ මෙසේ <laughs> මෙසේ දිගටම ප්‍රශ්න ඇසීම නිසා ඔබ වහන්සේ බණින බව මම දනිමි. එතන බැනුම් අහන මමෙක් නැති නිසා ඊළඟට ටීට් එකටත් එන්න බලාපොරොත්තු වෙමි. මුලින් හිටපු මෝඩි කවුද? අර ආපු තුනේ හිටපු මමයා කවුද? ඒ මෝඩි තමයි ඒකිට තමයි ගහන්නේ මේ. <laughs> ඒ මෝඩි කියලා කිව්වට ඉන්දියාවේ අගමැතිගේ නමනේ. නරකට කියලා නරකට කියලා නරේන්ද්‍ර මෝඩි. නරකට. මේ ඊතමනාපෙන් කියලා හැම නෙවෙයි. මෝඩි කියලා කියන්නේ බොහොම නම්බුකාර එකක්. දැන් වෙලා ඉවරයි කවි කියන්නද හඳුනන්නේ. ඒ කියන්නේ මේ මේ මේ කවුරු ලියපෙකක්ද? තියෙනවා කවි ගොඩක් ලියලා. ඉතින් ඒක තියාගමුක ඒක අපි අන්තිම දවසේ කයිමඩුවට. ආ ඔක්කොම ටික. ඔක්කොම ටික තියාගමු. දැන් මොකද අපි පැය හුඟ කාලයකට පස්සේ අපි පැයකමාරට වැඩ ඉවර කරා ප්‍රශ්න 25ක් උත්තර දීලා තියෙනවා. ඒක නිසා අපි අද අද ඉස්සල්ලාම වතාවට කාලසටහන විදියට වෙලාවට වැඩ නතර කරන්නයි යන්නේ. වෙන කවුරු හරි සතිವಾರය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා සභාවේ කාට හරි මොනවා හරි නගන්න ප්‍රශ්නක් තියෙනවා අපි ඒකට වෙලාව ගන්නවා. එහෙම නැත්නම් අපි මෙතනින් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ නිමාව සටහා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්බන්ධ වෙච්ච හිරු දිනාටම තෙරුවන් සරණයි